නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං මේ ගිය බික්ඛු යායන් කතා බිසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති කෞරුණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපේ මේ නීවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන සුමානකට වතාවක් බ්‍රහස්පතින් දවසේ විපස්සනාවට නැඹුරු ධර්ම දේශනාවක් පැවැත්වීම අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ඉන්න. අදත් අපිට ඒ සඳහා අවස්ථාව සැලසීලා තියෙනවා බ්‍රහස්පතින් දවසේ ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අපි මේ චාරිත්‍රයේම තවත් චාරිත්‍රාක් කරගෙන ආවා මේ ධර්ම දේශනා දවසින් දවස සම්බන්ධ කරලා ධර්මදේශනා මාලාවක් විදිහට පැවැත්වීමේ චාරිත්‍රය. ඉතින් මේ මාතෘකාව වශයෙන් ගත්තාම මේ මා දේශනා මාලාවටම අපි මේ යෙදෙන ධර්මදේශන අවස්ථාවේ යෙදලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිපානිකායේ උදාන පාළියේ සඳහන් වෙන මේඝිය සූත්‍රය. මේ මේඝිය සූත්‍රය මේ භාවනා කරන අයගේ ජීවිතවලට බොහොම සම්බන්ධයි. ජීවිතවලට නැතත් මති මතාන්තරවලට කොහොම නමුත් කොහෙන් හරි සම්බන්ධ වෙනවා. කෙටියෙන් නිදාන කතාව මතක් කරගත්තොත් මේ මේ ගිය ස්වාමීන් වහන්සේට තම තමන්ගේ භාවනාව තමන්ගේ භාවනාව ඉක්මන් කර ගැනීම සඳහා වහා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සරුවච්චන් වහන්සේ අමතක කරලා තනියම ගිහිල්ලා භාවනා කරන්න හිතිච්ච පරිවිතක්යක් තමයි මේ දේශනාවට මේගේ සූත්‍රයට පසුබිම් වෙලා තියෙනවා. උන්වහන්සේ සර්වචනාංශයට ඉස්තිර උපස්ථායකෙක් නැති කාලේ උපස්ථායක වශයෙන් කටයුතු කරන වෙලාවක ඕ චාලිකා පබ්බතේ සර්වචනාංශ වැඩ ඉන්න වෙලාවේ දවසක් පින්ඩපාත යනකොට බොහෝම මනරම් වූ අඹ වනයක් සහ ඒ කිමිකාල නදිය දැකලා කල්පනා වුණා මේ ස්වාමීන් වහන්සේ උපස්ථාන කිරීමේ බාහිරය වත නැත්තම් මට මෙතෙන්ට වෙලා ඇතිසේ මේ ගමෙන් පින්නපාත කරන බණ භාවනා කරගෙන ඉන්න පුළුවන් නේද කියන එක තදින් බලපාලා පස්සේ සර්වඥාන්තර කියලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කිම් කාල නදී අසරවර තියෙන මේ අඹ වනයේ බොහොම සුන්දරයි ගම පින්නපාතේ සඳහා යාප්‍යයි ඒක නිසා මම කැමැති ඒ ගමට ගිහිල්ලා බණ භාවනා කරගෙන ඉඳී කියලා. ඒකට සරුවචනාංශයේ ප්‍රායෝගික කාරණාවක් මතු කරලා කියනවා. සරුවචනාංශයට උපස්ථායකෙක් නැති නිසා තව උපස්ථායකෙක් මේ පැත්තට එනකන් ඉවසන්නේ කියලා. හා හා හා කියලා යනවා. එච්චර හිත සන්තෝෂයෙන් නෙවෙයි. නමුත් ටික දවසකින් ආයෙ පින්ඳ පාත් යනකොට ආරාධහසම මත වෙලා නැවතත් සරුවචනාංශයට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ හිත දැඩිසේ මට කියා හිටිනවා. මෙතෙන්ද ගිහිල්ලා භාවනා කරුවොත් මට භාවනා හරියයි කියලා එතකොටත් සරුවචනාංශයේ අර තාම කෙනෙක් නොපැමිණි නිසා කෙනෙක් පැමිණීම අපේක්ෂා කරන්නයි කියලා කියනවා. ඒතකොට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ කටයුතු ඉවරයි දැන්. මගේ කටයුතු වැඩ තියෙද්දී මේ වාගේ දෙයකට කිරීමෙන් මගේ සමන ධර්ම සම්පූර්ණ කිරීම පමා වෙනවායි කියලා ඒත් ඉවසනවා. නැවතත් අර තුන්වෙනි වතාවටත් ඒ පරිවිතක්කෙන් සරුවචනාංශ ළඟට ගිහිල්ලා දෙසරයක් ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කළා තුන්වෙනි වතාවටත් මම මේ කියනවායි කියලා කිව්වට පස්සේ සරුවචනසේ මතක් වෙන ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරනවායි කියලා කියනවනම් විවේකේ සඳහාත් නම් යන්නේ ඉතින් මම මොනවා කියන්නද කියලා. Tamange වෙලාව දැනගන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතන ගිහිල්ලා අර හිතුව පැතුව පරිදි ඒ ගමෙන් පින්න පාත කරගෙන අඹවණේ භාවනා කරනකොට නොසීතු පරිදි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නීවරණ ධර්ම වලින් හිත යටපත් වෙලා ආචාර්යවත් විදියට හිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. පස්සේ නැවතත් හොඳ වෙලාවට නැවත ਸਰවචනාසී ඉදිරියටපත් වෙලා උන්වහන්සේට මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට එතන ගියාට පස්සේ නැති වුණා තිබුණා වූ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතර්ක කියන මේ මිත්‍යා විතර්කයන්ගෙන් හිත ආකීර්ණ වුණා සංකීර්ණ වුණා ඒක නිසා මට ඒ ගමනේ ප්‍රයෝජනක් උනේ නැහැ කියලා. එතෙන්දි සරුවචනාංශේ ඒ මේ ගිය ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 2500 70 ගානකට 80 ගානකට විතර ඉස්සලා වෙන්න ඇති දඹදිව චාලිකා පබ්බතේ අවසල තිබුණු කිමිකාලා නදිය නම් වූ පරිසරයට සාපේක්ෂව දේශනා කරන ලද මේ ධර්මය අද අපිට කොච්චරක් ගැළපෙනවද කියන එකයි අපි මේ සූත්‍ර ඉදිරිපත් කිරීමෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද අර සරුවචනාංශයේගේ කියන දේ අහන්නතු අත කඩාගෙන ගියත් මේ ගිය ස්වාමීන් වහන්සේ නැවතත් සරුවචනාංශ ළඟට එනවනේ. ආවට පස්සේ සරුවචනාංශේ බලන්නේ මේ කෙලෙස් ස්වභාවය මේ විතක්ක ස්වභාව ආවට පස්සේ කොයි කුල පුත්‍රයා වුණත් ඊටාම ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩේට ගියත් කෙලෙස් වලට යට වුණාට පස්සේ Taman හිතපු නැති දේවල් Taman තුලින් සිද්ධ වෙනවා. ඉතින් ඒවා සරුවචනන්ට අලුත් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා මේ ගිය අපරිපක්ඛාය චේතෝ විමුක්තිය පරිපක්ඛාය පංචමේ ධම්මා සංවත්තන්ති කියන වගේ අදහසක්. මේ කිය මට මේ ඔක්කොම තියා සර්වඥතාඥාණයෙන් බලනකොට වැටහෙනවා සම්පූර්ණ වෙච්ච නැති මොහු කරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය. Taman පැවිදිනකොට ඉස්සරහින් තියාගත්ත ලැබීමට බලාපොරොත්තු වුණා වූ චේතෝ විමුක්තිය සම්පූර්ණ වුණේ නැත්නම් කරුණු පහකින් ඒක අනුග්‍රහ කරලා ඒ චේතෝ විමුක්තිය ලබා ගන්න ඕනේ එහෙම අනුග්‍රහකට යුතු සොයා බැලිය යුතු දැනගත යුතු කරුණු පහක් මට වැටහෙනවා. ඒ කියන්නේ මම මේ උඹට කරුණු පහක් කියලා දෙන්න හදන්නේ කියන්නේ මේ මාතෘකාව මතු කරන්නේ. එයින් ඉස්සල්ලාම සඳහන් කරන්නේ සරුවචන් වහන්සේ හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේතම් මේ ගිය කියලා. කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි. දෙක වත් පිළිවෙත් සහිත වූ මේ සීලය අත්‍යවශ්‍යයි. තුන තමයි යායන් කතා අපි සල්ලේකිතා චේතෝ විවරණ සප්පායා කියන විදිහට යම් කිසි විදිහේ බණ සහ ධර්ම සාකච්ඡා ඇහෙන්න සලස්වීම. ඒකට සරුවචනාසේ පෙන්වන්නේ එහෙම නැත්නම් ඒක විස්තර කරන්නේ යායන් කතා යම් මේ කතා ස්වභාවයක් තියනවාද අபிසල්ලේකිතා තමයි ළඟට ආ වූ කෙලෙස් උදුරවා දමන චේතෝ විවරණ සප්පායා තමන්ගේ හිතේ වැඩ කරන මේ වංචනික ධර්ම එහෙම නැත්නම් මේ විතර්ක හෙලිකොට දක්වන එළියට ඇදලා දාන ආදී කතා අතිච්චලාභී අකසිරලාභී නිකාමලාභී ඉබේම ලැබෙන වේසකින් තොරව ලැබෙන ඇති වෙන්න ලැබෙන තැනක ඉන්න ඕනයි කියන්නේ. ඉතින් කතා 10 තමයි සරුවචනසේ නම් කරලා තියෙන්නේ අපිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා විදියට විරි ආරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් අපි මේවට කියනවා මේ ධම්මී ධම්මී වා කතා කියලා. ධාර්මික මේ නිවනට තුරු දෙන ඒ කතා 10ක් සරුවචනාංශේ නම් කරලා දීලා තියෙනවා. මේ මේකේ සූත්‍ර නෙවෙයි අනෙක සූත්‍ර පෙරලා බලන එකකට හම්බ වෙනවා. අන්න ඒ කතා අකිච්චලාභී යකදලාභී නිකාමලාභී තමන්ගේ වෙහෙසකින් තොරව ඇති වෙන්න හම්බ වෙන නිසිසේ ලැබෙන තැනක ඉන්න ඕනේ කිය. එහෙම නොහිටියොත් ලැබෙන කතා જાතියක් තියෙනවා. ඒක තමයි තිරච්ඡාන කතායි කියන්නේ. අද වගේ දවසක එළියට ගියොත් අහන්න හම්බ වෙන කතා જાති ඇතුළේ ඉඳලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක බොහෝම සිත්තලවන සුළුයි. බොහෝම හිත දැහ ගන්නා සුළුයි. ඒව දන්නේ නැත්නම් රටෙක් රට්ටු නෙවෙයි. මේ වෙලාව හැටියට පුරවැසියෝ නෙවෙයි කියන මට්ටමේ කතා තියෙන්නේ. ඉතින් එහෙම කතා තිබුණට එව්වා මේ ඔය විතක්ක දුරු කරන්නට අபிසල්ලේකේ පිණිස හිටින්නේ. ඒගොල්ලෝ එහෙම කියන්නේත් නැහැ. මේ කතාව අහන්න ඒක නම් කියනවා. නමුත් මේ වැව්වට මේ නිවන් දකින්න පුළුවන් කතාවක් කියන්නේ නැහැ. එහෙනම් 99.99 ඔය කතාවල තමයි යෙදිලා ඉන්නේ. නමුත් සරුවචනන්සේ ඊතාව නිස්සද්ද බණක් කියනවා. කිව්වා නාහ එක්ක නිකන්. එහෙම නැත්තම් මේ අහනවා නම් මෙන්න මේ විදිහේ අපිච්ච කතා, සංස්කෘත කතා, පව්වේ කතා, ආසංසග්ග කතා, විරි ආරම්භ කතා ආදී වශයෙන් මේ දක්වන දස කතා වස්තුවට හිත යොදන්නේ කියලා. ඉතින් මේ දස කතා වස්තු එච්චර මිහිරි නෑ. එච්චර අර කන් කලු නෑ. එච්චරම මේ හිත මන බඳන ස්වභාවයක් නෑ. ඉතින් ඒ නිසා ඒව අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී කියන එකට යන්නේ නැහැ. ඒවා නිතරම හම්බ වෙන්නේත් නැහැ. හම්බුනාට හිත බඳලා ඉඳ හිතෙන්නේත් නැහැ. ඒ වගේම ඇති වෙන්න මේක ලැබෙන්නේත් නැහැ. මොකද මෙවුවා විතරක් කිව්වොත් පත්‍ර විකිනෙන්නේ නැහැ. රේඩියෝ අහන්නේ නැහැ. ටෙලිවිෂන් බලන්නේ නැහැ. බණ අහන්නේ නැහැ. ඒ මොකද මේක නිකන් හරි මේ සුදු පාන් පෙට්ටක් ආවේ. කිසිම මිහිරියාවක් නැති ගතියක් තියෙන. ඉතින් ඒක තමන්ගේ වෙහෙසකින් තොරව ලබා ගැනීම ලැබෙනවයි කියලා කියන්නේ පරිසරයේ ඒවට ඒ ඒ ඒ කම්පන වලට සම්පාත වෙච්ච පරිසරයක් වෙන. එහෙම පරිසර මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන්නේම ඔය රාජ කතා, චෝර කතා ආදී අර තිරච්ඡාන කතා වලටම තමයි. අද මේ අපි මග්ගී කතාව මීට වඩා මතක් කරගත්තා. ජන සංනිවේදන යුගයක් මේ. මේ ඉන්දීර යුගයක්වත් ගල් යුගයක්වත් මේ මේ යකඩ යුගේ නෙවෙයි මේ. මේ යන්නේ තන්නේ කර ජන සංනිවේදන යුගයක්. මේ සියරම රූකඩ ජන සංවිදේනදී විසින් නටවන රූකඩ. ඉතින් ඒ රූකඩල්ට ගියාට පස්සේ අපි නිකම්ම රූකඩ වෙනවා. බල්ලොත් එක පුදියා ගත්තොත් බලමැක්කොත් එක තමයි පුදියන්න වෙන්නේ. හැරෙන්න වෙන්නේ. ඒක කතා දෙකක් නෑ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන කොහොම හරි පරිසරයක් හදාගන්න ඕනේ මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, සංසග්ග කතා ආදී ඒ කතා නිතර ඇහෙන්න. ඉතින් ඒක ඇහෙනකොට එව්වට මේ යෝගාවචරයෝ දක්වන අමිහිරියාව, යෝගාවචරයෝ දක්වන අහඬ අකමැතිකම දකිනකොට ඒක කීයකි ඕක තමයි ධර්මයේ තියෙන ගැඹුර කියලා. ඕක තමයි ගැඹීරත්වය කියන්නේ. මොකද අපි කැමැතිම අර මිහිරි කතාවට. ඉතින් අපි මේ දස කතා වස්තු වලින් මේ වෙනකොට අපිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසංක කතා ආදී කතා නිමා කරමින්, ගෙවම් කරමින් ඇවිල්ලා තියෙනවා සමාධි කතා දක්වා. අපි සමාධි කතා සඳහා සති දෙකක් පාවිච්චි කරා. බණ දෙකක්, පැය දෙකක් ගත කරලා තියෙනවා. අද ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් විවරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ පඤ්ඤා කතා. ඒ වගේම මෙතෙන් තවත් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. සරුවචනාංශය ඉතින් මේජේ ස්වාමීන් වහන්සේට දේශනා කරන මේ චේතෝ විවරණ සප්පාය වෙන චේතෝ විමුක්තිය මුහුකුරවාලන අංශ පහෙන් අන්තිමට සඳහන් වෙන්නේ ප්‍රඥාවමයි. දැන් මෙතන ප්‍රඥා කතා මෙතන සඳහන් වෙන්නේ ඊගාවට සඳහන් වෙනවා විරිය කතා ආරද්ධ විරිය පිළිබඳව වග බලා ගන්න ඕන ප්‍රඥාව ගැන වග බලා ගන්න. ඒ කියන්නේ ප්‍රඥාව දෙගුණ වෙලා තියෙනවා. කතා වශයෙන් එකයි ක්‍රියා වශයෙන් එකයි. ක්‍රියා වශයෙන් අපිට ඉස්සරහට හම්බ වෙන නිසා ඒකෙදී අපි බලාපොරොත්තු වෙමු භාවනාවට අදාළ ප්‍රඥා පිළිබඳව. අද මම බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේට ඉතාමත්ම සමීපව සම්බන්ධ වෙච්ච බව දැන් දැන් මට වැටහෙන කවදා හරි මේ බණහන කෙනෙකුට මේ කියන තැනට එන්න වෙනවා කියන එක මට සෑහෙන පුද්ගලික අත්දැකීමෙන් හිතෙන ප්‍රඥා කතාව. මේක සම්බන්ධව මම එක පැත්තකට බටහිර ලෝකෙට ණය ගැති වෙනවා. ඒ මොකද හේතුව මේවා ලස්සනට ඉදිරිපත් කිරීම ගැන. ඉදිරිපත් කරුවාට පස්සේ ඒවට සම්බන්ධ වෙනකොටයි තේරෙන්නේ අපි මේ කරගෙන යන ජවන නාඩගමේ තේමාව මෙතන නෙවෙයිද කියන වගේ සැකයක් පහළ වෙනවා. මොකද්ද මම මේ වටින් කොටින් කියන්නේ? අද කාලේ විපස්සනා භාවනා කරන කෙනෙක් තමන්ගේ ඒ විපස්සනා ජීවිතය නැත්නම් මේ විපස්සනා විප්ලවය මේ විපස්සනා ප්‍රතිසංශෝධනය ප්‍රගමනය පුද්ගලික සටනක් නෙවෙයි මේ යුගයේ වැඩක්. ඒ යුගය බලාගෙන ආව පිරිසක් වෙන්න ඇති අපි මේ එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ. ඉන්නේ තේමාව අපි දැනගත්තොත් අපිට මේ වටින් ගොටින් එළවෙන මේ කෙනහිලි, ගෙරවිලි සහ කරදර මේ මේ ගියාමුදුරන්ට ආවා වගේ හිත ඇතුළෙමුත් වෙනවා පිටිමුත් වෙන කෙරෙහිලි වලට තේරෙන්න පටන් ගන්න ඒවා ඒ පුද්ගල දෝෂ නෙවෙයි මේ යුගයේ ස්වභාව මේ පෙරලිය පටන් අරන් තියෙන්නේ අපේ නායකයන්ට ආශ්‍රය කරනකොට ඒ ඒ පොත්පත්වල ලියවිලා තියෙනවා බුද්ධ ජයන්තියත් එක්ක 1956 ඇති වෙච්ච බුද්ධ ජයන්තියත් එක්ක ඒ කාලෙදී අනවශ්‍ය කරන්නා වූ මේ අලංකාර කරන බුද්ධ ආගමට විශාල තැනක් හම්බෙලා දෙනවා. ඒක සාධාරණයි. මොකද හේතුව ඉතින් කල්ලේ ත්‍රිවිධරත්නයට ඔළුව සන තිබිලා නැහැ පැවතිච්චි ඒකාධිපති යටත් විජිත පාලන ක්‍රමය. ඉන්සාවේ පාලන ක්‍රමය අයින්වීම 47 සිද්ධ වුණා 40 56 වෙනකොට පැවිදි බුද්ධ ජයන්තියත් එක්ක සෑහෙන ආගම ප්‍රබෝධයක් ඇති වුණා. මෙන්න මේ අනවශ්‍ය කරන අලංකාර ආගම කරන අතර අවශ්‍ය කරන්නා වූ භාවනා නගාසිත වීමටත් යම් යම් පින්වන්ත පුරුෂයෝ ඉස්සර වෙලා තියෙනවා. ඒ ඉස්සර වෙච්ච පුරුෂයන්ගේ වැඩපිළිවෙල ලංකාවටම සීමා වෙලා නැති බව බටහිර අත්තම් කරන ලද සමීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා. හැම රටකම වගේ එවැනි යුග පුරුෂයන් පහළ වෙලා තම තමන්ගේ රටවල් වල ආගමට ඉස්සලයින් ධර්මය නැත්තම් මේ සීල සමාධි ප්‍රඥා භාවනා විදි ප්‍රඥා භාවනාවට අවජාතක තත්වයක් දෙන්නේ නැතුව අතිජාත ස්වරූපෙන් ඉදිරියට ගන්න සටනක් මෙහෙවලා කියනවා. මේ ඉන්න අපි එක්කෙනෙක්වත් මේ සටනට උරදීලාදී කටයුතු කරලා නැහැ. හැබැයි එකක් තියෙනවා අපි ඔක්කොම ඒකේ අසීමිත ප්‍රතිඵල බුද්ධි විඳිනවාද? ඒ කියන්නේ rahat වෙලා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ අතෝ ඒ කරපු වැඩවල තියෙන අසීමිත ප්‍රතිඵල බුද්ධි කොච්චර බුද්ධි විඳිනවද කියනවනම් අද විපස්සනා කතාවක් කිව්වට අපිට ගානකුත් නැහැ. අනෙක් කතාවල් එක සම කරගෙන ඉන්නවා. නමුත් දන්නේ නැහැ මෙවැනි විපස්සනාවක් මතුවීම සඳහා කී තරම් පිරිසක් කොච්චර කාගවත් ලේ හොල්ලන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව ශාසනය ඇතුළෙම පුදුමාකාර වැදගත් දේ වැදගත් දේ වශයෙන් ඉදිරිපත් කිරීමට විශාල හටනක් කරලා තියෙනවා. ඒ ගැන කියවනකොට තේරෙනවා අපි මේක බලාගෙන ආපු පිරිසක් වාගේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 1900 දැන් මේ සිද්ධ වුණේ 56 කියලා හිතමුකෝ 56න් පටන් අරගත්තා මේ වගේ එක දවසකින් පටන් ගන්න දේවල් නෙවෙයි නමුත් අපි මේ බණකට කියනකොට වෞසුත භාවය සඳහා එහෙම කියනවා ඊට පස්සේ මේක මේ 56 66 76 86 වෙනකොට නැත්නම් 76 ඉඳලා අවුරුදු 55 ඉඳලා අවුරුදු 25ක් කියමු 25ක් වෙනකොට මේ සතනේ දිනන ලකුණු පහළ වුණා සමාජික වශයෙන් දිනන ලකුණු පහළ වුණා ඒ මොකද විපස්සනාව තනිකර හිත ගන්න ලෝකේ ලකුණු පහල කරා. මේක සම්ප්‍රදායන කූල ඇත්තන්ගේ විශාල පරාජයකට හේතු වුණා. හැබැයි බුද්ධ ආගම ඇතුළේවත්. බුද්ධ ආගම ඒ වෙනකොට බාහිර අරගෙන හිටපු සම්ප්‍රදායන කුල පිරිසට පස්සට අඩියක් තියන්න සිද්ධ වුණා මේ මෑතකදී බුද්ධ ආගමේ පහළ වෙච්ච මේ විපස්සනා නව රැල්ල අද තනියම හිට ගන්න පුළුවන් තත්යකටපත් වුණා කියන එක. ඒ කාලේ වෙන්න ඇති වුණා අපිට ඇසරුනේ. එහෙම නැත්නම් අපි ඇත්තට මේ පැත්තට නොඑන්න අනන්ත අප්‍රමාණ හේතු තිබුණා. මොකද අපිට තියෙන මේ කාමචන්ද ආදී ලෞකික භෞතික දේවල් වලට තියෙන ආසාව පෙළෙන ස්වභාවය නිසා. නමුත් මේ වීර පුරුෂයෝ විසින් සටනක් කළා ඉතාම නිසද්ද සටනක් කරලා තියෙන්නේ, ඉතාම අහිංසක සටනක් කරලා තියෙන්නේ, ඉතාම ධාර්මික සටනක් කරලා තියෙන්නේ. කරලා අර විපස්සනාව කියන එක තනියම නැගිට ගන්න පුළුවන් තත්යකටපත් වෙලා පත් වුණාට පස්සේ මේ නැගිටපු මේ දරුවට කිසිසේත්ම පූර්ණ පුරවැසිකම තියලත් නැහැ කෙනෙහිලි වලින් අඩුවකුත් නැහැ. ඉතාමත්ම අභියෝගශීලීව මේ දරුවා දැන් කකුල් දෙකෙන් ඇවිදගෙන යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනකොට කරපු බටහිර චින්තනය අනුව ලාංකිකයෝ හෝ බටහිර සමාජ විද්‍යාඥයන් විසින් කරන ලද ඒ සමාජ ගවේෂණ වලදී කරුණු පහක් ඒගොල්ලෝ විස්තර කරලා තියලා තිනවා මෙන්න මේ સંદર્ભයේදී සම්ප්‍රදාන කූල ආගම් රකපු ඇත්තොත් විප්ලවීය විදියට ධර්මයේ වෙනුවෙන් විපස්සනා පිළිබඳව ඉදිරියට ආපු යැත්තොත් කරුණු පහකදී එකට එක මූණට මූණ දාලා සටන් කරනවා. මතවාද වශයෙන්. ඒ කරුණු පහ තමයි මම අද මේ ඥාන කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද පොතේ නම් ඥාන කතාවෙන්ට වැඩිය ගැඹුරට තමයි කියන්නේ. මේ අපිට තේරෙන දෙයක් මම ඉදිරිපත් කරන්න හදන්නේ. මෙන්න මේ කරුණු පහේදී අපි වාද කරන්න යන්න එපා. වාද කෙරුවා කියන්නේ පරාදයි. කරන්න ඉස්සලා පරාදයි. අන්ත දෙක මොකද්ද මැද මොකද්ද කියන කාරණාව දන්නවනම් අපිට පෙනේවි අපිට හම්බෙච්ච කාලය අනුන්ගේ මත සුද්ධ කරන්න යනට වැඩිය ලැබිච්ච වෙලාවේ භාවනා කරන්න උදව් කෙරෙයි කියලා. පළවෙනිම කාරණාව තමයි මේ විදිහට වාදයට තුඩු දීලා තියෙන්නේ අද කාලේ රහත් වෙන්න පුළුවන්ද අද කාලේ සෝවාන් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. මේක තන්නේ ක්‍රම සම්ප්‍රදාන කූල ආගම ධාරි සාසන භාරදාරකාරී ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ ප්‍රකාශන වෙන කරලා තිනවා මේකල නිවන් ලැබිය නොහැක භාවනාවේ ප්‍රතිඵල ලබාගත නොහැක රහත් භාවය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ ඇත්තෙම නැහැ කියන එක ප්‍රසිද්ධ ප්‍රකාශ වෙලා තියෙනවා මේ දැනට එලි දක්වන ලද කරුණ. ඉතින් මේකට විරුද්ධව විශාල සටනක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ විපස්සනා විදිහට ගත්ත මේ ප්‍රතිසංසෝධනවාදීන්ට. එහෙම නැත්නම් ඒ ඉදිරියට ආපු මේක පරිණාමයකටපත් කරලා ගත්ත අපේ ස්වාමීන් වහන්සේලාට ලොකු සත්‍නක් කරන්න වෙලා තියෙනවා මේ කල නිවන් දැකිය හැකිය රහත් විය හැකිය කියන එක. මේ සම්බන්ධයෙන් ඇති වෙච්ච වාද විවාද ත්‍රිපිටකයේ පොත්වලින් අටුවාවලින් සම්පූර්ණ කරට කර දීලා ෆයිට් සම්ඩු කළා කියන්නේ. සම්ඩු කරලා කරලා කරලා කිසිම කෙනෙකුට ඔප්පු කරන්න බෑ මොකද හේතුව සර්වචනංශේ මේ ශාසනය දේශනා කරලා තියෙනවා අධිකමෙන් ලැබපු කෙනෙක් ඒක හෙලි කරන්න යන්න ඕන කමක් නැහැ කියලා. මෙන්න මේ කාරණාව සරුවත්ංශී ප්‍රකාශ කරලා තිබුණේ නැත්තම් මේ සටන ඉහළ උසාවියට ගන්න ඉස්සම් පරදිනවා. නමුත් සරුවත්ච දේශනාවේ සඳහන් කරලා තියෙනවා කිසිම කෙනෙක් අවබෝධ ලැබුවට කියාපාන්න යන්න එපා කියලා. ඉතින් මේ නිසා දෙපැත්තකට වුණාට පස්සේ දෙපැත්තට වෙච්ච අත්ව අතර යම් යම් අඩුපාඩුකම් සිදු වුණා සමහර රහත්මයි කියලා ප්‍රකාශ කරන්න පටන් අරගත්තා මේකට කරන ප්‍රතිවිප්ලවයක් වශයෙන්. නෑ මම රහත් වෙලා ඉන්නේ මම සෝවාන් වෙලා ඉන්නේ මම අනාගාමී වෙලා ඉන්නේ කියලා ප්‍රකාශ කළ යුතුයමයි ප්‍රකාශ කිරීමෙන් තමයි මේගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන් කියලා බැහැගෙන වැඩ කරනවා. ඒත් බොරු කිව්වේ නෑ. වැඩ කළා ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ ප්‍රකාශ කරන ඇත්තන්ගේ යම් යම් අඩුපාඩු දැකලා විරුද්ධ වෙච්ච ඇත්තක ඔන්න රහතන් වහන්සේලාගේ වග. අනේ අලුත් අපි දකින්නේ අන්න ওই සටනේ ඔය පසු ප්‍රතිඵල ටික. ඉතින් මේ දෙක අපි මේ සන්දර්භය තුල ගත්තොත් රහත්ය නොහැක කියලා ප්‍රකාශ කරන බලපෑ මුලුවක් මේ ලංකාවේ තියෙනවා ලෝක සාසනයේ තේරවාදයේ තියෙනවා මේ විශේෂම තේරවාදේ ඒ වගේම රහත් වෙන්න පුළුවන් සෝවාන් වෙන්න පුළුවන් විච්‍යත්තු ඉන්නවා කියලා කියාපාන පිරිසක් ඉන්නවා. එතකොට ඥාන කතා වියුතු මොකක්ද? අපි කොතනටද සහයෝගය දැක්විය යුතුයි. අපි කොතෙන්ටද හේතු වෙ යුත්තේ? අපිට තියෙනවා මැදහත්. මධ්‍යම ප්‍රතිපදාවක් පැහැදිලිවම එදා ඉඳලා අද දක්වාම සාසනය තිබිච්ච බොහෝම සෞඛ්‍ය සම්පන්න ප්‍රදේශයක්. ඒක තේරුම් අර ගැනීම තමයි, ඒකට අනුව කතා කිරීම තමයි මම මේ බණ කතාව මාර්ගයෙන් මම අත්දකපුවත් බලනකොට ඥාන කතා කියලා මම කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? රහත් වෙන්න පුළුවන් රහත් වෙමි කියන අදහසෙන් සම්පූර්ණයෙන් කටයුතු කරන නමුත් කට හොල්ලන්න නරකයි කිසිම ප්‍රයෝජන මේකෙන් ලැබුණයි කියලා වාසියක්. කට හොල්ලපු ගමන් අපි අන්න වශ්‍ය විදියට අර කිරි කලයට ගොම කඳුලක් දැම්මා වගේ කියා පාණ්ඩ ගිහිල්ලා අඳුර පාණ්ඩ ගිහිල්ලා අපි අර විරෝධාර අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අහිංසකව නිස්සද්දව කර කිය සටනට කැළැල්ලා තිබෙනවා. ඒක නිසා අපි මේකෙන් අභියෝගය බාර ගන්න ඕනේ බෑ කියන පිරිසක් මුළු ලෝකෙම කියනවා මේ කාලේ රහත් වෙන්න බෑ කියලා අපි යන්නේ වෙන්න පුළුවන් කියලා. රහත්ින් පැත්තකින් කියන්නේ අපි යන්නේ අවබෝධ ලබන්න පුළුවන් කියලා. නමුත් ඒක ඇඟෙන් දරින්න එපා. අවබෝධ වුණත් ඇඟෙන් දරින්න එපා. මෙහෙම සත්නගේ ඉල්ල ඉන්න බව කතා කරන්න එපා. ඇඟවපු ගමන් පරාදයි. මං කියන්නේ පරාදයි කියලා අරකට ප්‍රතික්‍රියාවක් දක්වන බව වෙනවා. නමුත් අපේ ගමනට බාධා වෙන්න ඉඩ තියෙනවා. අපි ප්‍රතික්‍රියා කරන පිටසක් පාටපත් වෙන්න ඉඩ තියෙනවා. නොකියුවයි කියලා අපේ ගමට කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම තේරවාදයේ තියෙන ඒ නිස්සද්ද සටන, ඒ අහිංසක ප්‍රතිපදාව, අபிසල්ලේකීය කතාව දන්න කෙනෙක් මේ මෙයා රහත් වෙලා ඉන්නවා මෙයා කිව්වේ නැහැ කියලා දොස් කියන්නේ රහත් වෙලා දොස් කිව්වොත් දොසුත් නැහැ. නමුත් වාදයකට හේතු කර්ම වෙනවා. ඇයි මේ කියාපාන්නේ කියන්නේ. ඒක බෞද්ධ විතරක් නෙවෙයි අබෞද්ධත් කරනවා. භාවනා කරන අයත් කරන නොකරන අයත් කරනවා භාවනා කරන අය අතරත් මේ ප්‍රශ්නය අද බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රහත් වෙලා අවබෝධය ලබාගෙන මේ අත්ව අවබෝධය ලබනවා කිව්වට පස්සේ භාවනා කරන නැත්නම් තමන්ගේ භාවනා මූල කර්මස්ථානේ පැත්තක තියලා එක එක ගුරුවරු වාට දීලා අහනවා අසවල රහත් වෙලයි කියලා කියනවා අසවල නැහැයි කියලා කියනවා ඔබ වහන්සේ මොකද කරන්නේ කියලා. අනවශ්‍ය කාලීනාත් කිරීමක් කරනවා. මේ වරත් කියකේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක ව්‍යාපා විහිංසා විතර්ක වගේ කියලා ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ ගෝසාව ආවේ? ඇයි මේ ගෝසාවට ප්‍රතික්‍රියාවක් ආවේ? ඒ ප්‍රතික්‍රියා මැද ගෝසාවට ප්‍රතික්‍රියාව කියන මේ අන්ත දෙක මැද මොකද්ද මගේ ප්‍රතිපත්තිය විය යුත්තේ? මො කොහොමද මම කතා කළ යුත්තේ? කොහොමද මම ක්‍රියා කළ යුත්තේ? ක්‍රියාව මෙච්චරයි මේ ජීවිතයේදී මේ ශාසනයේදී මම rahat වෙනවා කියන හැඟීම අනිවාර්යයෙන්ම දෙයන්දර සීපත් කරන්නේ. හැබැයි කාටවත් ඇහෙන්න සීපත් කරන්න එපා. Taman අඩු ගානේ වෙනදට විදිය දන් දෙනවා නම් ඒක කාටවත් අඟවන්න රිදලෙන්ට කෙනෙන්න කරන්න වෙනදට වැඩිය සිල් දකින්නවා නම් ඇයි මට පුළුවන් නම් අපේ ගෙදර නෝනට බැරි ඇයි මට පුළුවන් අපේ මහත්තයාට බැරි ඇයි මට පුළුවන් නම් දරුවන්ට බැරි ඇයි මට පුළුවන් නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ට බැරි ඒ කතා කවදාකවත් ඥාන කතාවක් නොවන බව හොඳට සීපත් කරවන්න මේ වෙනකොටමත් අපි මේවා කරලා හමාරයි. මේ වෙනකොටත් අපි මේවට මේ බල්ලෝ උඩුබුරලනවා වාගේ කතා කරලා තියෙනවා. කරුණා කළව නැතර කළා දාන්න. නැතර කරුවත් කියලා ප්‍රශ්නයක් ඕන වෙලාවක අපිට හැදෙන්න පුළුවන්. මේකට කියනවා ඥාන කතා කියලා. ඒ නිසා ඒක තමයි අපි කල යුත්ත. කල යුත්ත මොකද? අපි අනිවාර්යයෙන් මේ ජීවිතේ කරන්න පුළුවන් අපි අපි දැන් ඉස්සරහින් තියාගෙන අපේ දරු ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක්. ඒ නිසා අපිට අපේ සත්නක් නෙමෙයි මේක එලි කරපු පාරක අපි යන්නේ. අපිට කරන්න තියෙන්නේ කට ඉස්සර කරන්න එපා. කරනව නම් අපි මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙක් කියනවා නම් බෑමයි කියලා කියන්න ඕන ඔයතුමා කියන්නේ මේ ඔයතුමාගේ අදහසක් නෙවෙයි. මේ 56 ඉඳලා මේ 70 80 විතර වෙනකන් කාලේ ඕක රටේ ජනමතය. ඒක ඔබතුමත් ප්‍රකාශ කරන්නේ ජනමතය දිවැරද්දක් නැහැ. තව කෙනෙක් කියනවා නෑ නෑ එව්වා වෙන්න දෙන්න බෑ රාත් වෙන්න පුළුවන් කියලා කියන්න ඕන කියනවා. හරි ඔබතුමා කියන්නේත් මේ ඔබතුමාගේ අදහසක් නෙවෙයි. ඒක තව ප්‍රතික්‍රියාවක්. ඒකට හරි අරයා කිව්වා මෙයා කිව්වා අර කතා මේ කතා මොකොත් ඕන ඥාන කතාව කියන්නේ මොකක්ද ඥාන කතාව නම් පුළුවන් කියන්නේ වැඩ කරපන් කතා නොකර හිටපන් ඔකට තමයි මම මේ බණ විදියට මතක් කරන්න ඉතාලි හිටියේ මේ ජීවිතයේ රහත්වය හැකිද භාවනා කළ ප්‍රතිඵල ලැබිය හැකිද කියන එක පුළුවන් කියන සංඥාවෙන් හැකි සංඥාවෙන් උරදීලායේදී කටයුතු කරන්න. කවුරු හරි ඒක පිටවඳ වාද කරනවනම් ඒ වාදයේදී ඉතිහාසය පෙන්ලා දීලා මේක හදිසි වෙන්න ඕනේ අපි. ওই ඉතිහාසයේ ওই ඉතිහාසයට ආපු ඔය වාදේ ඕම කල්යල් පැනලා ගියාම යයි අපි ඒකට ඒකෙන්ම මතුවෙච්ච පිරිසක් වෙයි. මම හිතනවා එහෙම මම මගේ පුද්ගලික මතයක් මම ප්‍රකාශ කරනවා මේ එක්කෙනෙක්වත් අපි යන් අපි කියලා අප කට්ටිය නෙවෙයි. තනි තනිව සත්නට පෙළඹුණේ. ඒ පෙළඹුණේ ඕගොල්ලෝ දැන හෝ නොදැන ලේවල මේ මේ ජීවාණු ශක්තිය තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ওই 56ට ඉස්සෙල්ලා මැරිලා තියෙන්නේ අපි ගියේ ආත්මේ මීගාව ඉපදිලා මේ සත්නට උරදීලා ඇති කටයුතු කරනවා කියන අදිෂ්ඨානය. ඉතින් එවැනි දීර්ඝ ගමනක් යන අපි පරද්දන්ට හතුරෙක් ඉස්සරහින් තියාගන්න එපා. හදාගන්නත් එපා. හදලා තියෙනවනම් වැඳලා පැත්තකට වෙලා කියන්න ඕනේ මේ මගේ කට ඉස්සර වෙච්ච නිසා වුණා. මම කියන්නේ පුළුවන් කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ මම මේ වාදයෙන් අයින් කරන්න කියලා පැත්තකට වෙලා ඒ වෙලාවත් අරගෙන භාවනා කරනවා. එතකොට රහත්වේ හැකිද නොහැකිද කියන ප්‍රශ්නේ අපි මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ට ඉතුරු කරනවා. අපිට කරන්න පුළුවන් හරිය තමයි රහත් වෙමි කියනවා මිසක් වෙමු කියන්නේ යන්න එපා. බහුවචනෙන් කතා කරන්න යන්න එපා. ගියේ ගමන් අහු වෙනවා. කවුරු හරි කෙනෙකුට කරකට දාන්න වෙනවා. එහෙමත් දාන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉන්නේ Taman කියන ආත්ම විශ්වාසය පමණයි. මෙන්න මේකට කියන්නේ ඥාන කතා කියලා. මේකෙන් තොරව අනික් මොන කතාවට ගියත් ඒක අමන කතාවක් කියලා කියනවා. Taman කියා ගන්න කාටවත් කියන්න එපා. කවුරු හරිම කියනවනම් වෙන්න පුළුවන් කියලා එයාට විරුද්ධව යන්නත් එපා බෑ කියනවනම් එයාට විරුද්ධව යන්නත් එපා. මේ දෙකෙන්ම වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ පනින අප්‍රමාදයෙන් වයින්ව ප්‍රමාදයට වැටෙනවා. මේ ඉතිහාසගත පුරුෂයෙක් බාටපත් වෙනවා මිසක් අපි අපේ වැඩේ කියන්නේ නැහැ. ඒ නිසා මේ වාද පතයේ පළවෙනියෙන්ම තියෙන කාරණාව තමයි මෙලෝ වශයෙන් මේ රහත්විය හැකිද කියන එක. ඒ නිසා වෙන්නේ නැති මම තමයි පක්කක් ගායි වෙන්නේ නැති මෙහෙම කතා කියනකොට ඒ මහසි භාවනා ක්‍රමය කියනකොට ඒ ස්වාමීන් වහන්සේලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා අපි මේ සටන රහත් භාවයේ සඳහා නෙවෙයි සෝවාන් භාවයේ සඳහායි කියලා. මොකද ඒකත් ලොකු දෙයක් 56ට ඉස්සලා තිබුණු බුද්ධ ආගමේ හැටියට බලනකොට අපවත්චි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඒ ලන්දේසි කාලේ එක පොල් තෙල් පහනක් පත්තු කරව සත පහක් දඩ ගහනවලු බුදුහාමුදුරන්ගේ නම. පොල් තෙල් නාස්ති කරනවා කියන්නේ. ඊට පස්සේ පොල් ගස් වලට බත් දැම්මා. මොන්නම විදියකින්වත් ත්‍රිපිටක පොත් තියාගන්න දෙන්නේ නැහැ කටපාඩම් කරන්න දෙන්නේ නැහැ එහෙව් යුගයක අපිට මේ විදිය හිතුව වර්ජපහම් පූජා කරන්න ත්‍රිපිටකේ කටපාඩම් කරන අවස්ථාවක් ලැබුණේ පොඩි තෙලමකින් නෙවෙයි ඒකට අපි ගරු කරනවා ගරු කරලා අපි ළඟට ආවට පස්සේ මෙච්චර ලස්සනට ආවට පස්සේ සාසනේ අපි හරි යට ගිය වාද වලට පැටලෙන්න යන්න නරකයි හැබැයි හීනකින්වත් අමතක කරන්න එපා අපි මේ බහැලා තියෙන සක්න පැහැදිලිව මේ ජීවිතේ රහත් පරිණම් අපි මේ මාර්ග ඥාන සඳහා කටයුතු කරනවා කියන කාමතක් කරන්නත් එපා. විලා නැතිනම් මං ඊගා මාතෘකාවට යනවා. දෙවෙනි එක තමයි ගිහි යන්න භාවනා කළ හැකිද කියන මාතෘකාව. ඒකෙදී මේ සම්ප්‍රදාන කුල මත ධාරී ඇත්තු පැහැදිලිවම සඳහන් කරා අද අරණ්‍ය වාසීව ගත කරන ස්වාමීන් වහන්සේලා කරන්නේ මෙලෝ වශයෙන් නිවන් දකින භාවනාවක් නෙවෙයි ඒ නිසා මෙච්චර ප්‍රශ්න තියෙන ගිහියෝ කෙසේනම් භාවනා කරන්ද නිසා ගිහියන්ට භාවනා කියන එක සම්පූර්ණයෙන්ම නොකල හැක්කක් කියන එක තමයි පැවතිලා තියෙන්නේ. ඉතින් හොඳට ඒක නිසා බලන්න ඔය 56න් පස්සේ විපස්සනා පුනරුදයක් බෞද්ධ පුනරුදයක් තියෙන හැම තැනම එක්ක ගිහි භාවනා මධ්‍යස්ථාන කියන්නේ පටන් අරගත්තා නැත්නම් භාවනා මධ්‍යස්ථාන වැඩි පිරිසක් ගිහියෝ වෙන්න පටන් ගත්තා. ඒ මොකද අර ගිහියෝ මුල්ලකට දාලා කුල්ලෙන් වහලා තිබ්බ මිනිස්සෙයින්ට අර භාවනා පුනරුදය විපස්සනා පුනරුදේ නැත්තු පැහැදිලිවම තනක් කරන් දුන්නා. තැනක් අරන් දුන්නාට පස්සේ එක පැත්තකින් සටනට උරදීමක් වශයෙන් වැඩි වැඩියෙන් ගිහියෝ එන්න පටන් අරගත්ත භාවනා මධ්‍යස්ථානට. අනිත් එක පින් ඇති ගිහියෝ මේ හම්බෙච්ච අවස්ථාවේ ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ නිසා පැහැදිලි පිරිසක් කියන්න පටන් අරගත්තා බුද්ධ ආගම පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සුබින ජාතකයේ කියපු ලකුණු දැන් පහළ වෙලා තියෙනවා භාවනා මධ්‍යස්ථානවල භාවනා කළ යුත්තේ අරණ්‍ය වල භාවනා කළ යුත්තේ සංඝයා දැන් සංඝයා නෙමෙයි ගියන්න ගියයි කියලා කියන්නේ පැහැදිලි පිරිහීමේ ලකුණක් කියලා. ඒකට නිස්සද්ද උත්තරයක් දීලා තියෙනවා. වෙනකට වැඩිය සෑහෙන පිරිසක්. එච්චරම සතුටුදායක නෑ. නමුත් සෑහෙන පිරිසක් සංඝයාසල භාවනා කරනවා. මේ අවුරුදු 50 ඇතුළත මම මේ කතා කරන්නේ. ඒ වගේම වෙනදා නොවිතිච්ච විදියට ගිහි පිරිස් පන්සිල් අටසිල් ආජීවට්ටමක සීල ආදී උසස් සිල් රකිමින් දැන් භාවනා නියෝගීව මේ ශ්‍රීදාස මේ භාවනා පන්ති කියලා જાතියක් පටන් අරගෙන කිටි කාලීනව අරණ්‍ය වාසීව ගත කරමින් භාවනා කරන අතර එවැනි తాවකාලික පැවිද්ද වගේ දේවල් හදාගෙන පැවිද්දෝ අර ගිහි සැප අතහැරලා පැවිදි සැපේ ටික ටික අත්විඳ පටන් ගත්තා. මේක සම්ප්‍රදාන කූලයන්ගේ පැත්තෙන් බලනොත් විශාල පිළිහිමක්. භාරදාරකාරීවත් ඉන්නේ නැද්දී මේ කොහොදෝ යන පිටසක් ඇවිල්ලා මේ ශාසනය බැවිදි වෙලා අරණ්‍යවාසී වෙන්න කෙනෙක් කරන්න බැරි දේවල් කරන්න හදනවා කොහොමද කරන්න කියන විශාල හතනක් විශාල මතවාදයක් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ ගිහියත්තු අහිංසකව උත්තර දීලා තියෙනවා. ඇත්ත එහෙම වෙන්න පුළුවන්. නමුත් අපිට ඉඩ දුන්නොත් අපිත් ඇවිල්ලා අපි කරගන්නවා කියලා අද ඉන්නවා. බටේරාය නිරීක්ෂණය කරනවා. කමටහන් දිය හැකි ගිහියෝ ඉන්නවාද? මම ප්‍රකාශ කරනවා හිතානිද වෙනකොට කමටහන් දිය හැකි ගිහියත්තු මුස්ලිම් භක්තිකෙක් වුණාට පුදුම වෙන්න එපා. ඒ තරමටම අද විශේෂයෙන්ම ඉන්දියාවේ හිරගෙවල් වල කරන භාවනාවන්දී වැඩි හරියක් හිරගෙවල් වලට යන්නේ මුස්ලිම් ජාතිකයෝ. ඒ මුස්ලිම් ජාතිකයෝ විපස්සනා කරුවට පස්සේ ඒ අත්තු කරන ප්‍රකාශන දිහා බලනකොට Tamange මේ පෞකාර ජීවිතයේ පිනවන ගෞරව කියන දේවල් දිහා බලනකොට පින්වන්ත ඇත්තන්ටත් ඇඟේමයි කෙලින් වෙලා හිටිනවා. ඒ තරමටම ඉන්න පටන් ගත්ත නිසා ඉස්සරහට යනකොට අපි පිළිගන්න ওই මුස්ලිම් කියාගන්න ඇත්තු මීට වැඩි ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. මේක තමයි ඉතින් සාධනේ පිළිමි ලකුණක්ද මන් දන්නේ නමුත් විපස්සනා පැත්තෙන් ඉස්සරහට යන බවට ලකුණට යනකොට ওই බැඳලා තිබුණු කඩයින් මරියාදාවල් සීමාවල් ඒව නිකන් සම්ප්‍රදාන කුල බැඳගත්ත දේවල් කියනවා මිස මේවා ස්ථිරසාර දේවල් නෙවෙයි. හැබැයි මෙතෙන්දිත් මම පොඩ්ඩක් අටපරිසම් වෙන්න කියලා කියනවා. මම මේ සත්න පටන් අරගත්ත 1979 සිට 82 අතර කාලයේදී 88 වෙනකම් මාත් හිටියේ ගිහිව මම මේ කාලෙදී සෑහෙන්න මේකට විරුද්ධව කැට වචන පාවිච්චි කරලා තිනවා මේවා කියන අයට. ගිහිව ඉඳගෙන. නමුත් ඔයත්තන්ට ඒක වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ වෙයි වෙලාවක අන්තිමට කියනවා මෙහෙම සත්නක් වෙනස මම පැවිදිුන් නැත්තම් හරි නෑ කියලා. ඒක ගිහියන්ගේ පැත්තෙන් බලනකොට ගන්න පාවා තියෙනවා. නමුත් අද මම මේ යන්නේ අවුරුදු 20ක් පොසම්පතල අවුරුදු 20 සම්පූර්ණ වෙගෙන ඉන්න වෙලාව වෙනකොට දැන් මම සාකච්ඡා කරන්නේ බණ කියන්නේ පැවිද්දෙක් විදියට. ඒකට මම ඉන්නේ ලෙල්ලටත් නැතුව කටුවටත් නැතුව. මම මේ කතා කරන්නේ ගියංග පැත්තට උනාට මම අද තේරවාදී ඉස්තිරසාර වෙච්ච තේරුණාස කෙනෙක්ගේ ලකුණු පහල කරගෙන මමත් මගේ මේ කට්ටක් අරගෙන කියනවා. දැන් මට සංඥා කෙනෙක් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා මම අදහස් කරනවා මම කියනවා බික් බිජෙක් වේවා, සාමාන්‍ය නමක් වේවා, විචුණාචනමක් වේවා මේකේ මේ පිටලෙල්ල පිටකට්ටේ මොනම දෙයක් අත්තත්තේ නැත තියෙන සීල සමාධි ප්‍රඥා පමණය නමුත් ශාසනයේ දහ බාරේ නාමයෙන් මම සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට වැටහුණා නම් පෙර නැති සීලයක්මයි ළඟ දැන් රැකෙනවා නැත්නම් සීල අධි සීලයක් වඩපත් වෙලා තියෙනවා පෙර නැති සමාධියක් මා තුළ ඇති වෙලා තියෙනවා පෙර නැති ප්‍රඥාවක් මා තුළ පහළ වෙනවා අපි කියනවා මේක සාත්නික වශයෙන් අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියලා එහෙම වුණානම් කරුණාකල සාසනයට හේතු වෙනවා. ඒකට කිසි කෙනෙකුට මොනවක්වත් කියන්න බෑ. පටන් අර ගන්නවා අපි මේ නානාවිද වර්ණ සහිත ගිහි ඇඳුම් ඇඳගෙන භාවනා කරලා නමුත් අන්තිමට අපි මේ සාසනයට අවශ්‍ය කරන මේ දෙයට හේතු වෙලා මේ සාසන කටයුතු කරනකොට ওই වාදේ නිකම්ම හුදු වාදපතයක් පමණයි පටන් ගන්නෙදී අදාළ වෙන්නේ සීල සමාධි ප්‍රඥා මිස හිස බාලා තියනවද නැද්ද? අරන්නේ සිවුරක්ද පොරවන්නේ, චැලෙන්ජර් සිවුරක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අවශ්‍ය කළ තියෙන තමන්ගේ ප්‍රතිපත්තිය. නමුත් ප්‍රතිපත්ති වශයෙන් සාසනය හරිනම් වැඩ කරන යන ඒ ගිහියන්ද තමයි තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරු නැත්තඳ හැඟීමක් ඇති වෙනවා. මේක සාසන ගෞරවය රැකෙන්න නම් අපි පුළුවන් තරම් අර කොලයක් මෝරගෙන එනකොට පැහිගෙන එනකොට පඳු පලාස වෙනවා. හැලෙන්ට කිට්ටු වෙනකොට නිවන් දකින්න කිට්ටු වෙනකොට පඬුවන් ගන්නවා. පඬුවන් ගැනීම තමයි අපි මේ පඬු පලාස කරලා පැවිදි කරන්නේ. එන්නේ ඒකට අපි නිතරම ඉඳ තියාගෙන යනවා. මේ ගිහිකම සඳහා සටන් කරන්න යන්න එපා. සටන් කරන්න සීලසන දිප්‍රක්තාව වෙන්නේ. ගිහි වෙන්න කෙනාරි කමන්නේ. කරලා ඒක හරි ගියා නම් ඒක පඬුවන්ට හැවෙන්න හදනකොට අනිත් පැත්තට අදින්න එපා. පරාජයක් කියලා හිතන්නත් එපා. සතරතාවාදීමකුත් නෙවෙයි පුදුමාකාර ශක්තියක් ඒ. නිසා දෙවෙනි කාරණාව තමයි ප්‍රඥා කතාව වෙන්නේ. ජීව සිට හෝ පැවිදිව සිට සීල සමාධි ප්‍රඥා පිළිම සඳහා මෙකල භාවනා කළ ප්‍රතිඵලගත හැකිය කියන අදහසෙන් සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාට තන දීලා කතා කරන්නේ කටයුතු කරන්නේ කටයුතු කරන ගමන් ඒක සඳහා සරුවචනාංශයේ ඉර ඇඳලා පෙන්ලා තියෙනවානේ මෙන්න සීල සමාධි ප්‍රඥා පිළිමට ආදර්ශ චරිතය මේකයි කියලා පටන් ගන්නකොට ඒක බැරි වුණත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මෝරනකොට තලතුණා වෙනකොට ඒකට යනතාලයට ගියාම අපෙන් කිසිම ගිය පාරේ ගඳක් ඉතුරු වෙන්නේ නැහැ අපි කිය නරකයෙන් තමයි අඩුවෙන් තමයි පටන් අරගත්තේ පුළුවන් තරම් තමයි. නමුත් අවසාන ඉහළ තැනට යන්න ඕන. ඒක නිසා <clears throat> ගිහින් භාවනා කළ හැකිද කියන එක සටන් කරන්න ඕන ගිහිව ඉඳගෙන නෙමෙයි පැවිදි වෙන්න. ඒ සඳහා ගිහිව ඉඳලා ඒ කටයුතු කරගෙන සාර්ථක වෙලා පැවිද්දට හේතු වෙලා පුළුවන් තරම් ගිහියන්ට උදව් කරන්න ඕනේ. උදව් කරන්නේ මේ කාටවත් කෙනෙක්ට ආවෙවන්ට නෙමෙයි. ගිහියන්ගේ ප්‍රශ්නයක් නෑ, පැවිද්ද ප්‍රශ්නයක් නෑ. පැවිදි ප්‍රශ්නේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා පුරණකේ. ඒකේ බලනකොට ඥානවන්ත ගිහියෙකුට බාධාවක් නැහැ. සටන අමාරුයි. නම විචිත්‍රයි. ආනෙකට ඉඳ තියන්න. තුන්වෙනි කාරණාව තමයි භාවනා කිරීමට කොච්චර ත්‍රිපිටක දැනුම තිබිය යුතුද කියන ප්‍රශ්නේ. සම්ප්‍රදාන කෝලයට සඳහන් කරනවා ත්‍රිපිටකය දන්නේ නැතුව කොහොමද ප්‍රඥාව පහළ වෙන්නේ කොහොමද භාවනා කරන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනා කරන්න ඉස්සෙල්ලා ඒත් ගන්න දැනුම අවශ්‍යයි කියලා. නමුත් විපස්සනා විස්තර තිබ්බ අපේ ගුරුනාථලා අපිට සඳහන් කරේ කිසිම දැනුමක් ඕනේ නැහැ. උඹට තියෙනවනේ ශ්‍රද්ධාව ගුරුවරයාට අපවයන් කැපවයන් ගුරුවරයා උඹට කියලා දෙයි මූල කර්මත්තාන්ට හිත යොදන හැටි මූල කර්මත්තානේ වැටෙන ස්වභාවික ලක්ෂණ ටික ගුරුවරයාට සඳහන් කරපන් කර්මත්තාන සුද්ධ කරනකොට ඒකට ගුරුවරයා පාර පෙන්නනවා මේක සම්ප්‍රදාන කූලෝයේ දැනට ආචාර්ය ප්‍රචාර උපාධි අරගෙන ඉන්න ඇත්තන්ට හරියට කෙනෙහින තනක් පාටපත් වෙනවා. ඒත් හිතාගත්තා මේ සාසනයේ ලෝකයේ පවත්වන සෑම බෞද්ධ සම්මන්ත්‍රණයකම ප්‍රධාන තැන ගන්න ඕනේ PhD එකක් තියෙන කෙනෙක් ඒ ඇත්තන්ට හොඳට දැනුමක් තියෙන්න ඕනේ. ඒ ඇත්තෝ තමයි ප්‍රතිපත්ති නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ ඇත්තෝ තමයි සාසනය ගමන් කරන පැත්ත දැනගන්න ඕනේ කියලා අර මේ මේ ලූලනත්තන්ට කණ්‍යා පඬිතුයා වුණා වගේ අර සාසන පුනරුද්ධිය ඇතිවෙච්ච අර ත්‍රිපිටක දැනුම ඉස්සරහින් කියන්නේ යන්න පටන් ගත්තා. අද ලංකාවට තියෙන ඕක තමයි. ඒක නිසා භාවනා කරන්න නැත්නම් හීනමානයක් ඇති කරගෙන ඉන්නවා. ඉන්නවනම් අනේ අපි මෙච්චර මේ බරපතල වැඩකට ගියාට අපිට මේ ත්‍රිපිටක දැනුම නැහෙනි කියලා මේක හිතන්න එපා මේ අපේ ලේවලින් ආපයක් කියලා මේ අපේ ඥානගත වෙලා තියෙන පෙර ආත්මවල ඉඳලා පරිසරයේම මේ පැත්තට ගිහිල්ලා තියෙනවා භාවනා කරන්න ඉස්සලා ත්‍රිපිටක දැනුම අවශ්‍යයි කියලා. එතකොට එහෙමනම් සෝපාකට පුළුවන් වෙයිද පටාචාරාට වෙදි නැතුව ඇවිල්ලා පුළුවන් වෙයිද අඟුලිමාලට ලේසයිට කඩුවක් අතේ තියන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ මේ විපස්සනා පැත්තේ ඉන්න ගුරුවරු ඉදිරිපත් කරා. ඒ කතාවලට අපි වාගේ විපස්සනාගරුකත්ව කියනවා ප්‍රඥා කතා කියලා. හැබැයි ත්‍රිපිටකයේ අදාළ සූත්‍ර 90 ගානක විතර සඳහන් කරන හොඳට සීලයෙන් සමාධියකින් ප්‍රඥාවකින් යුක්ත ඥාන ශක්තිය ඇතිවෙත් තමයි බුදුහාමරගේ ගොඩට වැඩ ආරම්භ තියෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනික් ඇත්තෝ අභව්‍යයි කියලා. අනික් ඇත්තන්ට ඒක හොඳට කරගෙන යන්න ශක්තියක් තියෙනවා. ඒ දැනුම නැති වුණාට, පේන සීලයක් නැති වුණාට ඇතුලේ තියෙන්න ඉඩ තියෙනවා. ආශයන්සේ වශයෙන්. ඒව දකින්නේ සරුවච්චන් වහන්සේ උන්වහන්සේ එවැනි ඇත්තේ කිසි කෙනෙක් උඹට බෑ උඹට නෑ කියලා ප්‍රතික්ෂේප කරේ නෑ. හැකි විදියට تعلق කරා. අන්න ඒ ගුණය පහුගිය අවුරුදු 50 ඇතුළත හොඳට ඉස්මතු වෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි Taman ළඟ සූත්‍ර දැනුමක් ත්‍රිපිටක දැනුමක් නැතුව නැතුව භාවනා කරන්න පුළුවන් කියන සරණට ඡන්ද දෙන්න යන්න බෑ. ඒකට පරාදයි. ඒකට කියන්නේ ඇත්ත තමයි සූත්‍ර දෙනමක් මුතුම භාවනා කරන්න බෑ. ඒ නිසා ඒක දන්න කියන ගුරුවරයෙක් ගාව ඉඳගෙන මම මේ කරන්නේ මම නම් දන්නේ නෑ ගුරුවරයා දන්නවා කියන ගියාම කිසි කෙනෙකුට මොකුත් කරන්න බෑ. නමුත් යම් දවසක Tamanට භාවනාවේ යම් තැනකට ආවට පස්සේ ගුරුවරයා මතක් කරાવી උඹ දැන් වාඩි වෙයන් මේ ගණින් මේ පොත අතට කියෝපන්. අන්න එදාට මතක තියානින්න අර සම්ප්‍රදාන කූලෝ ත්‍රිපිටකයම අවශ්‍යයි කියපු කෙනාගේ මතයට හා සමාන්තරව පොතට කරු කරන්න ඕනේ. අටුවාචාරින් වහන්සේලා කියලා දේවල් කියවන්න ඕනේ. ත්‍රිපිටකයක් කියවන්න ඕනේ. කියවලා මම මේ ඇවිල්ලා තියෙන කොච්චර දුෂ්කර ගමනක්ද කියන එක තේරුම් ගන්න. මම බුරුමෙන්දලා එන්න හදනකොට අපේ හරිගම් ස්වාමීන්වහන්සේ වැඩලා ඒ ස්වාමීන් වහන්සේගෙන් කිව්වා මේ මීටි කියලා වැඩවලට අපේ මේ ආශිතුන් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ අපිට ලංකාවට වඩම්මන්න ඕනේ. ඊට පස්සේ කිව්වා මේක බාගෙට තැම්පිච්ච අලයක්. ඕක කෑවොත් මේ අනික් කට්ටියකෙත් බඩනකට වෙනවා. මෙයාට පොත් ටික කියවන්න ඕනේ. ඒ හරිගම් ස්වාමීන්වහන්සේ පොරොන්දුනා මම ලංකාවට ගිහිල්ලා පොත් ටික කියලා දෙන්නම් කියලා. ඔය ඒකට නම් මම ඉඩ දෙනවා කියලා ලංකාවේ පොත නම් දන්නවා කියලා හොඳට. නොකිය කිව්වා භාවනා කරන හරි නම් ගිනිලා ගෙනියන්න ගත්තට මම දෙන්නෙත් නැහැ කියලා. ඒ තරම් ලංකාව පොත ඉස්තර කරගත්ත ජාතියක් බව අර පරිණි සම්ප්‍රදායන කෝල බෞද්ධ වෙනස අගය කරන ලංකාව. මොකද හැම කෙනෙක්ම දන්නවා ත්‍රිපිටක ධාරින් කුල්ලට නම් ඕනේ, මල්ලට නම් ඕනේ, බුසලට නම් ඕනේ, ලාහට නම් ඕනේ, මනින්න පුළුවන් තරම් ඉන්නවා ලංකාවේ. හැම ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනවලදීම ලංකාව මුල්තැන ගන්නවා. නමුත් භාවනාවට ගියාම ඒ ලකුණු නැහැ. ඒ නිසා අපිට ලංකාවේ ඉන්න නිසා වාසි දෙකක් තියෙනවා භාවනා කරනකොට අපි දන්නේ නැහැ ඒකට කිසි පාඩුවක් නැහැ. අපි ගුරුවරයා කියන දේ ආගෙන දීප උපදේශනව භාවනා කරන හැබැයි ඒකේ ත්‍රිපිටකයේ දැනුමට මත ඕනේ නැහැ කියන එක නැහැ. වෙලාවක් එයි එදාට වෙනදටත් වැඩිය ගෞරවයෙන් කරන්න. ඒ ස්වාමීන් වහන්සේට මම සඳහන් කරා ඒ කාලේ මෙන්න මේ ධර්ම කොටසකට රුචි නැහැ. ඒකට උඹේ රුචිය නැති වැඩක් නැහැ. ශාසනය උඹට කියාවි මේ ටික ඉගෙන ගන්න කියලා එදාට ඉගෙන ගන්න. උඹේ රුචියට නෙවෙයි මේවා කියලා දෙන්න මිනිස්සුන්ට හැමදේම දැනගන්න ඕනේ. මම මේ මෙතෙක් මේ කියපු කරුණු පහත් හුදු බහුසුත භාවය සඳහා මම මේ ප්‍රකාශ කරන්නේ. ඥාන කතාවක් වෙන්නේ කොහොමද? දැනුම නැහැ කියලා බාහනා නොකර ඉඳත් එපා. දැනුම තිබිය යුතුයමයි කියන නැත්තංගෙ පිළට හේතු වෙන්නත් එපා. නමුත් භාවනා කරන යන අතරේ වාරේ හෝ භාවනා කරුවට පස්සේ යම් වෙලාවක වැඩිහිටිය කියනවනම් මෙන්න මේ කරුණු දැනගත යුතු කියලා ඒක ප්‍රතික්‍රියා කරන්නත් එපා. මොකද ඒ දැනුම භාවනාවට බාධා කරන්නේත් නැහැ. එහෙම නැතුව භාවනා දැනුම පොතේ දැනුම නැතුව භාවනා කළ යුතුමයි කියන අන්තයට අපි වැටිය යුතුවත් නැහැ. භාවනා කරගෙන යනකොට ක්‍රමයේ හරිනම් අනිවාර්යයෙන්ම ගැඹුරු ධර්ම වැටෙන්න පටන් අරගනි. කොච්චර වැටුණා සම්ප්‍රදායක් ඉගෙන ගන්න. මේ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි මේ භාවනා කිරීමක් ඔය විප්ලව කාලෙත් තිබුණා බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලයි බුද්ධ ජයන්ත පස්සේ කාලේ තිබුණා. භාවනා නැගිට්ටා. ඒ නැගිට්ට භාවනාව කුසල් සඳහා. බුද්ධානුස්සති ටිකක් කරනවා, මෛත්‍රී භාවනා ටිකක් කරනවා. ආපුවාම මොකටද භාවනා කරන්නේ? පින් කෙද්ද වෙන්නේ. මොකටද පින් සිද්ධ වෙන්නේ? ලබන ආත්මය හොඳ තැනක උපදිලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ වගේ උත්තරමෙන් දැකලා නිවන් දකින්න. නමුත් මේ විපස්සනාව ඉස්සර කරගත්ත ඒ විප්ලවවාදී කට්ටිය කිව්වා භාවනාවේදී එහෙම ලෞකික සැප සඳහා කුසල් සිද්ධ වීමක් නැත. ඒ භාවනාවල් කරන්නේ විපස්සනාවට ප්‍රයෝජනෙ පිණිසයි කොහොමද ඒක පෙන්ලා දුන්නේ මෛත්‍රී භාවනාව කළ යුතුයි මොකටද උඹ ආවචරිත ද්වේෂ චර්චක් නම් අසුබ භාවනා කළ යුතුයි ඒ කරන කෙනා රාග චර්චක් නම් මය මරණානුසතිය කළ යුතුයි ප්‍රමාදයට වැටි කෙනෙක් නම් බුද්ධානුසතිය කළ යුතුයි සද්ධාව ආදී ඒ සම්පහන්සනීය ධර්ම පිරිහිලා ගන්න. එහෙම නැත්නම් මෙවුවා සඳහා වෙලාව වැඩි ප්‍රගත කළ යුතු නැත. අවශ්‍යතාවයක් නැත. අවශ්‍යතාවය තියෙන ප්‍රයෝජනෙ සලකලායි කියලා අර මෙතෙක්කල් කාමාවචර කුසල් සඳහා යන ආදාහින් කරපු භාවනාව ධ්‍යාන සඳහා හෝ විපස්සනා සඳහාමයි කියලා ප්‍රයෝජනෙ පෙන්වන්න ගියාට පස්සේ අර පරණ සම්ප්‍රදාන කූල පන්සල්වල කරපු භාවනාවට මේ විපස්සනා ඉස්සරහ කරගත්ත ඇත්තෝ අභියෝගයක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කළ කිව්වා මේ වත්ත පිටකේ සඳහන් වෙන්නේ මේ මේ චරිතවලටයි ප්‍රයෝජනේ සලහා කරන්න තියෙන්නේ එහෙම නැතුව හැන්දාවට ගිහිල්ලා ඒ චතුරාර්යක භාවනා සම්බන්ධ ගාථා ටික කියලා අපි භාවනා කරා කියවට හරියන්නේ නැහැ මේක නරක දෙයක් නෙවෙයි පියම කාමාවචර කුසල් සිද්ධ වෙනවා නමුත් මතු හොඳ භාවයක් සඳහා මිසක භවෙන් ගැලවීමට නෙවෙයි ඒ වෙනුවට ඒ වගේ තියෙන ප්‍රයෝජනයක් ප්‍රායෝගික වටිනාකමක් අන්නේ ප්‍රායෝගික වටිනාකම තේරෙන්නේ විපස්සනා කරපු කෙනාට පමණමයි කියන එක ඉස්මතු කරා. ඉස්මතු කරාට පස්සේ චතුරාර්යක භාවනාවලට වෙනකට වඩා පරෝජනේ සලකලා කිරීමේ නැත්නම් දානයක් දීමේ සීලයක් රැකීමේ භාවනාවක් කිරීම කියන ගිහි ප්‍රතිපදාව තුනම ප්‍රයෝජනේ මෙලොවමයි මතු පරිලෝ සඳහා නොවෙනවා නෙවෙයි ඒක නෙවෙයි වැදගත් දෙය කියලා සෑම කාමාවචර කුසලයකටම භාවනා කුසලයේ ඇතුළු ඇතුළු අර්ථකථනයක් එන්න පටන් ගත්තා. මෙන්න මේ අර්ථකථනය අර පැරණි දානයක් සීලයක් සමාධියක් කෙරුවට පස්සේ දෙන පින් අනුශාසනා කතාවේ අන්තිමට පින් වාක්‍යයක් තිබුණානේ. ඒ පින් වාක්‍යයේ 100%ක්ම අද වෙනස් වෙලා තියෙනවා. ඉස්සර ගියාට පස්සේ ඉඳ ගත්තාම දානයක් දීලා ඉවරච්චාම ඒ සම්ප්‍රදාන කුණ ස්වාමීන් වහන්සේලා පුදුමාකාර පින් වාක්‍යයක් කියනවා. දැන් කවදාකවත් රේඩියෝකේ බණ අහන්න කිසිම කෙනෙක් කියන්නේ. ඒක කියනකොට හිනහා වෙන්න පටන් ගත්තා. ඒ තරමටම මේ මතු ආත්මයේ සපවත් කිරීම සඳහා පින් කිරීමේ අදහස වෙනුවට මේ සෑම සීලයක්ම දානයක්ම භාවනාවක්ම කරන්නේ මෙලෝ වශයෙන්ම ප්‍රයෝජන පිණිසයි අර්ථයක් ප්‍රයෝජනයක් තියෙනවා කියන ත්‍රිපිටකයේ අර්ථ කතාවලට වැඩිය ත්‍රිපිටක අර්ථ ඉස්සර කරන්න පටන් ගත්තා. මේකෙදි සම්ප්‍රදාන කුල බුද්ධඝම සහ මේ විපස්සනා ප්‍රති විප්ලවකාරීන් අතර තන්නේ කර මතවාදයකට පිටු. මේක හතරවෙනි කාරණා. පස්වෙනි එක සුද්ධ විපස්සනා. සුඛ විපස්සනාව කියලා තන්නේ කළ කළ හැකිය කියන තමයි ওই පහුගිය අවුරුදු 20 30 අතරට ලේ උක මේ ලේනකම් බණ දේශනා කරේ. දැන් මේක ඔප්පු වෙලා තියෙනවා. දැන් මේක අවුරුත් වගේ හී නූලෙන් බාර අරන් තියෙනවා. සුද්ධ විපස්සනාවට තනියම හිත ගන්න පුළුවන් කියලා. ආහන්නේ හිත ගන්න පුළුවන් තත්ත්වේ ආවේ මේ මෑත කාලෙකදී වෙච්ච මේ ආගමික විප්ලවයක් මාර්ගය. අන්නේ විප්ලවයේ තමයි අපි මේ පැත්තකට වෙලා ප්‍රයෝජන ගන්න. ඒකෙන් අපි කවදාකවත් ඒක ඥාන කතා වශයෙන් මම ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ සුත්ත විපස්සනාව පමණමයි නිවනට යන මාර්ගය කියලා අපි ප්‍රතිසංශෝධන වාදී විය යුතුත් නැහැ. සමතේදී නැත්නම් සමාධි භාවනාවකින් ලැබෙන මේ සමත සමාධි අර්පණ සමාධිය අවශ්‍යමයි කියන අන්තයට වැටිය යුතුත් නැහැ. ඒ සඳහා හොඳ වේ තමයි සමත මාර්ගය යන්න පුළුවන් නම් යන්න. එහෙම බැරනම් විපස්සනා මාර්ගයේ යන්න. මේ කොයි එකෙන් ගියත් අවසානයේදී දෙකම සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් මේ gediya කිරි වදින්නේ නැහැ හොඳට. ඒ නිසා සමත පූර්වංගම විපස්සනාට ගියත් අනිවාර්යයෙන් පස්සේ කරන මේ අපමෙය භාවනා ටික මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බුද්ධානුස්සති මෙත්තා මරණ අසුබ සති සේරම කරන්න ඕනේ. ඒ නිසා ඒකට නිඳ කරන්න එපා. මේ වෙලාවේදී ඒක අවශ්‍යතාවයක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම තමන් කාට හරි කමටහනක් දෙන්න හදනවා නම් ගුරුරෙක් වෙන්න හදනවා කළ යුතුයි. ප්‍රයෝජනේ සලකලා හෝ ශාසන පස්සේ කරකරන. ඒ නිසා සුද්ධ විපස්සනා අපි කොච්චර විරෝධාරෝ සටන් කරත් සමතට කවදාකවත් දෝෂයක් යන්නේ නරකයි. ඒ වගේම කවුරු හරි කියනවනම් සමතේ අත්‍යවශ්‍යයි කියලා අපිට ඉතින් මුවින්න වෙන hina වෙන්න සිද්ධ වෙනවා. දැන් අපිට එහෙම දෙයක් තිබුණා නමුත් අපි සතුටින් සාසනික කටයුතු කරගෙන යනවා කියලා ඒත් විප්ලව කරන්න යන්න එපා. කියා පාන්න යන්න එපා. අන්න ওই විදිහට මේ ඇතිවෙච්ච වාදපත පහ තේරුම් අරගෙන ඒකෙදී අපි මේ නිහඬ විප්ලවයකට අපේ ක්‍රියාව තුළින් ඒකට කටයුතු කරගෙන යනවනම් අපේ භාවනා ජීවිතයේ මෙච්චර මේ මොනවාද මේ ධර්ම සාකච්ඡාවලදී මේ අනවශ්‍ය පැත්තට ප්‍රශ්න නගන එකක් නැහැ. අපි ඒක ප්‍රශ්න කරાવી මම ආනාපාන කරනකොට මට මෙහෙම වුණා. මම සක්මන් කරනකොට මෙහෙම වුණා. මට වැටුනේ මෙහෙමයි කියන්නේ ඔය වාදපත පහ දන්න කෙනා මේ වයින් මේක පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේක කෙලවර වෙන්නේ කියලා දන්නේ කෙනා ඔය පැත්තට යන දේවල් කතාවට අදින්නේ නැහැ මොකද වෙන්නේ කොයි උත්තරේ දුන්නත් කෙනෙකුට කෙහෙපෙනවා කියන හේ නැතුව කරන්න නම් අනිවාර්යයෙන්ම තමන්ගේ භාවනාව මම දැන් මෙතන කියන අත්දැකීමට සම්බන්ධ කරලා බැලුවොත් ප්‍රශ්නත් එච්චර එන්නේ නැහැ. අනික් කෙනෙකුට අපිට නොදන්නා පාර්ශවයකට දොස් කියන්න වෙන්නේ නැහැ. භාවනාවට ගොඩාක් වෙලා ඉතුරු වෙනවා. හැබැයි මෙතෙන්ට එනවයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ 75ක් වැඩි කරලා. එතෙක්ම මේ ගියාම ආ වගේ විතර්ක ස්වරූපයෙන් අපිට පහළ වෙන්නෙම ওই කර්ම පහට සම්බන්ධ මොකක් හරි එකක් තමයි. මේ මම මේ වැඩ කරන්න යන ගුරුවරත් එක කරලා මං හිතන බලාපොරොත්තු යන්න පුළුවන්ද? ගේ ගිහි වෙන්නගෙන කරන්න පුළුවන්ද? මට මේ තියෙන දැනුමෙන් මට ඇතිද? එහෙම නැත්නම් මම මේ ඇති වෙන්න මට දාන සීල භාවනා පෙර කරන ලද පාරමිතා කුසල් නැතුව භාවනා විතරක් කරලා මට පුළුවන් ද ඒ වෙනුවට ඒ අදාළ කාමාවචර කුසල් කළ යුතුද එතන සුද්ධ විපස්සනා කියන එක මේ මෑත කාලේ පහල කරගත්ත නිකන් සංකරාදහසක් එහෙම නැත්නම් ඉදා ඉඳලා පැවතිච්ච ක්‍රමයක්ද කියන කාරණා නිසා මේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ ධර්ම සාකච්ඡාවලදී විපස්සනාට බර ධර්ම සාකච්ඡාවලදී හැමදාම එක ප්‍රශ්නයක්වත් නැගෙනවා. මෙන්න මේ වයිදි කවදාකවත් ඒ පාර්ශව දෙකෙන් එකටවත් ගැටි වෙන්නේ නැතුව ඒ තුලින් මැදින් යන මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගැනීමයි මේ මේගිය හාමුදුරන්ට වෙච්ච සිද්ධියයි මට නම් පේන්නේ එකක් වගේ. ඒ කියන්නේ මේගිය හාමුදුරු ඉන්න කාලේ නැත්නම් ওই 56 පස්සේ දාලත් මේ ඉතිහාසගත කරලා පෙන්නුවත් ඒකේ ප්‍රශ්න භාවනා කරන අයට මතුවෙනවා. ඒ මතුවෙනකොට තමන් අරමුණෙන් පිටපැනලා ඉන්න බවත් මේ ඉතිහාසයේ සහ සමාජික පැත්තට අපි සම්බන්ධ වෙලා ඉන්න බවත් තීරුම් අරගෙන නැවතත් මූල කර්මස්ථානට යන්න නම් අපිට මූලික හැඟීමක් තියෙන්න ඕනේ මේ වෙලාව විතරයි මම දැන් මෙතන කියන පදන මේ පමණයි භාවනාවක් සිද්ධ වෙන්නේ. ඒ භාවනාව අනිවාර්යම ප්‍රත්‍යක්ෂයක් කවුරු කියප එකක් නෙවෙයි එයින් තොට මේ තොර මේ පහළ වෙන විතර්ක කවදාකවත් වාදයට වාදෙන් ජයග්‍රහණ කරන්න බෑ. කෙසේ නමුත් මේ කාරණා පහේ ඒ අවුරුදු 50 ඇතුළත 56 ඉඳලා 2006 දක්වා ඇති වෙච්ච මේ 2005 කාලය ඇතුළත සෑහෙන දුරට නැම්මක් ඇති වෙච්ච නිසා විපස්සනා පැත්තට කටයුතු කරන්න ඇතු ලොකු පුනරුදකින් යුක්තව ලොකු අභියෝගයෙන් යුක්තව කටයුතු කරනවා. නමුත් ඒ භාවනාවට බැහැගත් ඇත්ත පවා Tamange භාවනාවට අද අවස්තරම් ප්‍රතිඵල නැතිවීම නිසා දෝ ඔය කියන කරුණු පහට වැටිලා নানা ආකාර විදියට පක්ෂග්‍රාහී වෙන ගැති ලක්ෂණ පේන්න තියෙනවා. ඒක ඉතින් මේ පුද්ගලික ලක්ෂණක්. නමුත් දිගට කටයුතු කරන්න ඕනේ. මේ ජීවිතේම කළ හැක්කක්. නමුත් Taman කොච්චර සාර්ථක වුණත් කාටවත් ගහපා දෙන්න යන්නත් එපා. ගහපා දෙනවා කියන එක දෝෂයක් කියලා මම කියන්නේ නැහැ. බේරෙන්න නම් කරන්න තියෙන්නේ තමන් අර පටන් ගත්ත තැන මතක තියාන නිර්හංකාරව මේ ලැබිච්ච සෑම ගුණයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන මට්ටමින් ගෙනියන තරම් සම්‍යක් දෘෂ්ටියක් අප ළඟ තියෙනවා. ඒ වගේම අපි පටන් ගන්නකොට අපි ළඟ පවු තිබුණා අපි ජීව පටන් අරගත්තේ එහෙම නැත්නම් මේ මේ අඩුපාඩුකම් තිබුණා කියන එක පටන් ගන්නට බාධාවක් නෑ. නමුත් එතන එහෙම නැත්නම් කියන්නේ Taman පටන් ගත්ත තැන පන්ති ආරක්ෂා කරන්න උත්සාහ කරන්න එපා ඉහළට ගියාට පස්සේ. ඉහළට ගියාට පස්සේ වග බලා ගන්න ඕනේ. Taman ඒවා කැප වෙලා උසස් තැනකට යන්නේක හොඳයි. පුළුවන් තරම් ඉක්මනට අවස්ථා හම්බෙච්ච ගමන් අදි සීල අදි සික්ක අදි අදි චිත්ත අදි ප්‍රඥා භානාට යන්න හැම වෙලාවෙම ඉදිරිය බලන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි මම ළඟ දැනුම නැහැ. ත්‍රිපිටක දන්නේ නැහැ. නමුත් මගේ ගුරුවරයාට දන්න ඕන්වහන්සේ මට කියලා දෙන්නේ මේ මේ ක්‍රමයක පිළිట్లా ඉඳගෙනයි කියලා ඒ දැනගෙන උන්වහන්සේත් දන්නේ සර්වඥාන්සේ විතර උන්වහන්සේ කරන්නේ උන්වහන්සේට අවශ්‍ය ටික දැනගෙන කියලා දෙන එකයි කියලා. හැබැයි මම කවදාකවත් මේ ගුරුවරයාගේ මට්ටමෙන් අතර වෙන්නේ මම කවදා හරි සර්වඥාන් වහන්සේගේ දැනුම කොච්චර තියුණද ඒ දක්වා යනකම් මිනී වලෙත් ඉඳගෙන මම මේක ඉගෙන ගන්න ඕනෑ කියලා කවදාකවත් ඒ ත්‍රිපිටක පරියත්ති ප්‍රතිපatti ධර්ම ඉගෙන ගැනීම ඉවර කරන්නත් එපා. හැබැයි භාවනා කරනකොට ඔබ කරන්න යන්නත් එපා. භාවනා කරන කරන්නේ ගියාම ගොනාට ඉස්සලා කරත් ඉස්සර කෙරුවා වගේ පොතපත ඉස්සර කරන්න ගියම පටලලා යනවා. ඒ කරන වෙලාවේදී ගුරුවරකෙන් ධ්‍යාන. ඒකයි තමයි මධ්‍යම ප්‍රතිපදා. කෙරුවට පස්සේ තමයි විවිධ හම්බෙන කිසිම වෙලාවක දන්නවා කියලා හිතන්න එපා. ත්‍රිපිටකයේ තියෙන ගොඩාක් දැනගතිය යුතු ගන්න ඒවට වෙලා ගන්න ඕනේ. මේ දෙකෙන්ම අපි නොතිත්ව ගත කරන්න ඕනේ. අතෘප්ති කරව ගත කරන දිගටම ඉදිරියට යන්න. දැනුම පිළිබඳව ධර්ම ගෞරවය පිළිබඳ කිසිම තැල්ලුවකට යන්න එපා. ඔය භාවනා කරන්න ඔච්චර පොත්පත් ඕනේ නැහැ කියලා කියන්න යන්න ඕනේ නැහැ. මේ පොත්පත් ඕනේ නැත්තේ මොකද? ඒකට අසුපිරු තැන් ඇති ගුරුවරෙක් ඉන්න නිසා. නැත්තම් බෑ. ඒ කොච්චර ගුරුවරයෙක් හිටියත් Taman ලබනකන් ඒ දැනුම ඉතාමත්ම අද උපන් ළමයෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ පුළුවන් තරම් ගෞරවයෙන් ඉගෙන ගන්නවා. මේ පාලි භාෂාවත් ඉගෙන ගන්නවා. ත්‍රිපිටකයත් ඉගෙන ගන්නවා. අටුවාවත් ඉගෙන ගන්නවා. හැම දෙම ඉගෙන ගන්නවා. කවදාකවත් ඒවා ඕනේ නැහැ කියලා පැත්තකට දාන්න බෑ. එහෙනම් අපි අර 2500ක් පරිච්ච සාසනයට නිගරු කරා වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා මේ කුසල් මදි දැන්ටත් භාවනා කරන කුසල් කිරීම සඳහා hina වෙන්න එපා. Taman ගැන හිතනකොට කියන්න ඕනේ මිච්ඡර වටන විප්ලවීය යුගයක අපිට මේ ලෝකෙ ඉපදෙන්න හම්බ වෙලා කුසල් නැත්තම් අපිට මෙතෙන් දෙන්න පුළුවනේ. ඒ නිසා තාමත් කුසල් නැති පැත්තේ බලලා කල්පනා කරොත් කරන්න බෑ. පුළුවන් කියන සංඥාවෙන් බහලා කරමු. දනුත් භාවනා කරන පින් සඳහා නෙවෙයි. නිවන් දැකීම සඳහා කියලා හැම දෙයක්ම කරනකොට මතක තියාගන්න ඕනේ අබ්බමල් වෙනුක තරම් පිනක් කෙරුවොත් මට විමුක්තිය පිණිස වේවා. මගේ විවේකයේ පිණිස වේවා පිණිස පිස කවදාවත් රාජ සම්පත්තිතු සම්පත් සඳහන් වෙයි. ඒ වගේ තමයි සුද්ධ විපස්සනා ගැන කතා කරනකොට අනන්ත අප්‍රමාණ කෙනෙහිලි තියෙනවා. ඒකේ සඳහන් වෙලා තියෙනවා මේ මේකේදී උගාක්ම දැවන්ත නැත්නම් විශාල සටනක හිටපු කෙනෙක් වශයෙන් අපිට නම් කරන්න වෙන්නේ මහජීසාරද ස්වාමීන් වහන්සේ තද බල විප්ලවයක් කළා තමයි සම්ප්‍රදාන කුල රටක විපස්සනා ඉදිරියට ආරම්භ දීලා තියෙන්නේ. නමුත් මේ 56 දී වගේ හිටපු රාජ්‍ය නායකයන් සහ ප්‍රධාන පෙළේ ඇත්තෝ ඒ ස්වාමීන් වහන්සේ ලංකාවට ගෙන්නලා කටයුතු කරනකොට ලංකාවෙන් විතර නිග්‍රහ කරලා නැහැ ලෝකේ එකම රටකින්වත්. මම හිතන එකත් හොඳයි. මොකද ඒකට අපිට ඒව පවු කරගන්න ඕනේ අපිට පොත කියනකොට තියෙනවා ගහපින ගැහිල්ල. ඒ ස්වාමීන් වහන්සේ කිට්ටුවන්තයෙන් ආධාර ඉල්ලලා තියෙනවා. තන්නේ කර විරුද්ධලා කියනවා වහන්සේ මාර පාක්ෂිකයි කියලා. ඔබ වහන්සේ බුද්ධහම කණ්ඩාය හදන්නේ. මේ නැති සංකර දේවල් ඇති කරගෙන ප්‍රතිපක්ෂ ධර්ම කියන හදනවා මේ ගිහියොත් ඉස්සරහට කරන කොහෙද යන්න හදන්නේ කියලා කෙලින්ම මූණට මූණ විරුද්ධව සටන් කර දෙනවා මහජිසාරෝ නෙවෙයි වචනයක් කතා කරලා තියෙන්නේ. නැන්ති අන්තිමට කියලා තියෙනවා මගේ භාවනා කරලා ඒ ජීවිත පැවිදියත්ව ලැබලා තියෙන ප්‍රතිඵල ගැන පොඩ්ඩක් බලන්න ඉන්න. මොකද උන්වහන්සේ අපවත් වෙන්නේ ඉස්සරලා ජාත්‍යන්තර වශයෙන් භාවනා මධ්‍යස්ථාන 300ක් ඇති කරලා 300කට වැඩි භාවනා ගුරුවරු ලෝකෙට පහල කරලා කියලා අපවත් වෙනවා. ඒ නිසා අදත් තේරෙල්ල යනවා. ඉතින් මේකේ තියෙන විකෘති තමයි මේ හැම පඳුරක් පඳුරක් ගන්න ඇද රහතන් වහන්සේලා පහල වෙලා ඉන්නේ. ඒක පැත්තක දිනුවක් හැබැයි පද පරාදෙකුත් තියෙනවා. ඒ වගේම මේ ගිහියත්ව කටමැද දොරවන්න පටන් අරන් තිනවා සංඝයාට බැන බැන. ඉතින් අපි ලොකු සාහිත්‍ය කාලේ කිව්වා මට තේරුණේ ඒ කාලේ අමුතු විදියට අපි දැක්කට පස්සේ එහෙමනම් කියන්න දෙන්නේ නැහැ කිව්වා. ඔය ලොකු සංසේ නොදන්නේ නෙවෙයි කෙරුවේ හරියට දැනගෙන හිටියක් කිසිම සටනකට හෙල්ල අරගෙන ඉදිරියට ගියේ නැහැ. මේ ඒ දවස්වල කිව්වේ මේ වනගත වෙන්නේ ගමේ ජීවත් වෙන්න බැරි හින්දා හරක් මරලා පොලිසිය එළ පස්සේ එළවන හින්දා තමයි වනගත වෙන්නේ කියලා. ලොකු සංසුවා කියලා කිව්වා මේ නමලා හොඳට පොත ඉගෙන ගන්න. හොඳට විනයගරුක වෙන්න ඕන. වෙලා මේ අතන්ට නිස්සද්ද උත්තර දෙන්න බැරිකමට මෙතන ඉන්නේ කියලා. ගිහිකම නෙවෙයි. දැන් අපි ළඟ තියෙන පැවිද්ද. නමුත් අපි ගිහියෝ. ගිහිව ඉඳගෙන සටන් කරනවා මෙතෙන් ආවේ. ආවට පස්සේ පිරුණාම අපිට තේරෙනවා බඩන් ගන්න ගිහි වුණාට පස්සේ නෑ නෑ. බුදුහාමුදුරුවෝත් කොණ්ඩක පාගෙන ආවේ නෑ. මොහොමඩ් ජාතිකෝ එකිනෙක සුන්නත්ති කරලා ඉපදිලා නෑ ලෝකේ. තාම සුන්නත්ති කරන්න ඕනේ බුදුහාට පස්සේ. ඒක ස්වභාවික උත්තර කල් කියහනම් පරි පටි වෙන්නම එක්කෙනෙක්වත් ඉත බාල පැවි මහාන පැවිදි පහළ වෙන්න බෑ නෑ. ගිය තමයි පහළ වෙන්නේ. මොකද ගිහි වුණාට ගිහිව හිතන්න එපා. සාහසකපත හිතන්න. ඒ වගේම දැනුම නෑ. මහලඟ තියෙන සම්පූර්ණ විද්‍යානුකූල දැනුම ත්‍රිපිටකය ගැන කිසිම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඒක බාධාවක් නැහැ. තාමත් මම කිසිම දැනක් කියන්නේ මට දැනුමක් තියෙනවා කියලා තාමත් කරන උදේ ඉඳලා හැඳ වෙනකම්. පුළුවන් තරම් ත්‍රිපිටකයේ පොත් කියවනවා, අදාළ පොත් කියවල ඉවරලා කියවන්න කියවන්න තේරෙන පටන් ගන්නවා මේ යුගයේ අපි ඉපදිච්ච ඉතිහාසයේ අපිට තියෙන ලේ සම්බන්ධකම්. ඒක උදේ තේරෙනවා අපිට තව කොච්චර වැඩ තියෙනවද කියලා. අපි ඉන්නේ මේ අන්තම් පටන් ගත්ත තැනක. ඒ වගේම තමයි මේ පින්කම් කිරීමේදී පින්කම් නොකර ඉන්නවා. වෙනදාට වඩා දන් දෙන්න. වෙනදාට වඩා සීලේ කටයුතු සලකන්න. භාවනා කටයුතු කරන්න. මුත් ආයෙ උපදිලා ලස්සන මනුස්සාත්ම භාවයක් ලැබුණා කියන අර කැත අදහස ගන්න එපා ඉතරහට. මේ ජීවිතේම කටයුතු නිම කරන්නයි කියන්නේ කියලා ගත්තාම පිනේ අඩුවක් ඕනේ නැහැ. මේ පින්කම් කරද හැකි. හැබැයි ඔය නිකන් අඬ හැරෙන්නේ නැහැ. කිසපෑමක් ඕනේ නැහැ. පින්කම කියලා කියන්නේ තමන් ඉදිරියටපත් වෙච්ච දේ සතුටින් කරනවා. දානයක් නම් දාන. සීලේ නම් සීල සමාධිය නම් සමාධි ප්‍රඥා නම් ප්‍රඥා. ඕන අnder පාගෙන පෝස්ටර් දාගෙන කෑ ගහන නටන්න ඕන ගමන් නැහැ. ඒ වගේම තමයි සුද්ධ විපස්සනා ගැන කතා කරනකොට කවුරු හරි බෑයි කියනවනම් ඌ කියන්නේ ඇත්ත ඇත්ත. ත්‍රිපිටක උගාක් සඳහන් වෙන සූත්‍රවල වැඩියක්ම තියෙන්නේ සමතේ තුලින් ගියව තමයි. නමුත් නොසලකා නොහැරිය ප්‍රමාණයක් සුද්ධ විපස්සනා සටහන් පොතේ තියෙන නිසා අපි කියනවා අපි අඩුපක්ෂේ තමයි ඉන්නේ. ඒ වුණාට අපේ සත්න අපි දිකට ගෙනිනවා කියලා නොකිය කරන යන එකයි තියෙන්නේ. මෙන්න මේ කිරීමේදී බලන්න හරියට මේක කාරණා තේරුම් ගත්තොත් පරියන්කයට ගියාම භාවනා මධ්‍යස්ථානට ගියාම මේ කටළු කතා අනම්මනම් කතා නතර කරන්න කතා කරන්න යන්න එපා. එතකොට එහෙම තව කතා කරනවා. Tamange වැඩක් බලාගෙන ඉන්න ඕන තරම් වෙලා හම්බෙනවා. ඒකෙම එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් මූල කර්මස්ථානයේ හිටියොත් අපි කොච්චර බේරිලා ඉනවද කියන එක තේරුම් ගන්න. මෙච්චර ප්‍රබුද්ධෝ මේ කතා අවුල් කතා පැතිරෙද්දී අපිට එක චිත්තක්ෂණ මූල කර්මත්තාන හිතියොත් නිවනට පමණයි දෙපිට වෙන්නේ කියලා පුදුමාකාර සාන්තියක් ඇති කරලා දෙනවා. මේ දෙකම විපස්සනා ගුරුවරු යෝගාවචරයට මතක් කරලා දෙනවා. අපිට ලෝකේ සුද්ධ කරන්න බෑ. නමුත් අපි ඉන්න ටික සුද්ධ කරතයි. අපිට කට යටවට කරවට බඳින්න බෑ. කටවට කරවට බඳින්න පුළුවන්. නමුත් මේ වාගේ තැන් වලත් මම කනගාටුවෙන් සඳහන් කරනවා තාමතර තිරච්ඡන කතා යනවා. ඒකට හුඟාක්ම හේතු වෙලා තින්නේ වැඩි කල් මේ වගේ හිතපු ඇත්තෝ. ඒවා එහෙම හිතන්න එපා. අපි මේ කරගෙන යන්නේ තාම ඉදිරියට යන කරගෙන යන සටනක. අපිට වැඩි වැදගත් උතුමන් වහන්සේලා පටන් ගත්ත සටනක් අපි මේ කරගෙන යන්නේ අපෙන් පැත්තට එනවන යම් කිසි වැරදි ආදර්ශයක් ඒකේ අර මේ සතුරු පාක්ෂිකයන් අපිට විරුද්ධව ආඩපාලිකයන්ට පාවිච්චි කරනවා. ඒ නිසා පුළුවන් තරම් තම තමන්ට හම්බෙච්ච වෙලාව තේරුම් අරගෙන ඥාන කතාව කියන්නේ මේකයි කියලා මේ සක්‍රියව ඒකට දායක වෙලා කටයුතු කළොත් අපිට හම්බෙලා තියෙන මේ වටිනා බුද්ධ ශාසනය ඒ කියන්නේ විප්ලවීය බුද්ධ ශාසනයක් අපිට හම්බෙලා තියෙන 2500. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවය, ඒ වගේම මේ ක්ෂණ සම්පත්තිය, ඒ වගේම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධාත්ම ශ්‍රවණය, පැවිද්ද කියන දේවල් අපිට තාම අභියෝග කියලා හිතා ගන්නවා. නමුත් අපිට සුද්ධ ඒවල කරන්න පුළුවන් ශක්තිමත් මේ භාවයක් ලැබිලා තියෙනවා. ඒකට තමන්ම තමන් අදිස්ථාන කරගෙන ඉන්නවා මිසක්ක අනිත් එක සංසන්දන කරගෙන කරන්න යනවා. කෙසේ නමුත් මේ කාරණා පාට හිත යොදනකොට මගේ පුද්ගලික ජීවිතේ නම් මට අලුත් වීමක් සිද්ධ වුණා. මේව නොදැන අපි මේවට සම්බන්ධ වෙලා කතා කරාට මේ බටහිර සමාජ විද්‍යාඥයන් සහ දේශීය සමාජ විද්‍යාඥයන් ඉදිරිපත් කරන මේ දේ කොච්චරක් මේ ප්‍රකෘතිද කියලා කොච්චරක් අද ජීවිතේට සම්බන්ධ කියලා ඒක සුද්ධම නිකන් සමාජ විද්‍යා කතාවක් නෙවෙයි. භාවනා කරන අය මේවා කතා කරනකොට ඒ බෞද්ධ ඥාන ගොඩාක් තමන්ගේ එල්ලේ පැහැදිලි කිරීමට එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඍජු කර ගැනීමට හේතු වෙනවා. එහෙම නොවුනොත් අර බුදුහාමුදුරුවෝ හම් වෙලා ඒත් කතා අතහැරලා දාලා රසාදාන ගිය මේ ගිය හාමුදුරන්ට වගේ අපිට ගිහිල්ලා අන්තිමට කාම විතක්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කවල පටලවෙන්න පුළුවන්. නමුත් මේ කතා අහලා තිබුණොත් මේ කතා හිතට වටගෙන තිබුණොත් වැරදුනාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කාට ආපු මේ ගිය හාමුදුරුවෝ වගේ ඇවිල්ලා අපිට කියන්න පුළුවන් මේ පාර ගියා ගියාට පස්සේ විතර්ක වැඩි වුණා. ඒ නිසා මීට වැඩි හොඳයි හිටපු තැන කියලා ආවට පස්සේ ඔන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒක තමයි මේ ගිය කියන්නේ කල්යාණ මිත්‍රය ඇසු කරපන්. ඒක තමයි මේ ගිය කියන්නේ පුළුවන් තරම් එන්නෙන්න සිල්වන්ත වෙයන්. ඒක තමයි මේ ගිය කියන්නේ මේ තිරච්ඡාන කතා කරන්නේ නැතුව පුළුවන් තරම් ඥාන කතා ආදී කතා කරපන්. ඒක තමයි මේ ගිය කියන්නේ ඔය නිකම් පැට්‍රෝල් පුච්චන්න බා භාවනාව සඳහා වීර්ය කරපන්. ඒක තමයි මේ ගිය කියන්නේ ඔබට ඥානෙ තියෙන්න ඕනේ කියන කාරණාවත් අදාළයි. ඉතින් මේක අවුරුදු 2570 ගන්න කලින් කීවට අද නැති 2500 පුදුජාන්ති පස්සේ ඉපදිච්ච પરම්පරාව වශයෙන් අපිට මේ විදිහ අර්ථකථන තමයි දෙන්නේ. ඉතින් ඒක දුන්නොත් තම තමන්ගේ ජීවිතවලට ලොකු එළියක් පැටෙනවා. කළ යුත්තේ මොකද්ද? කතා කළ යුත්තේ මොකද්ද? භාවනා මනසිකාරය කළ යුත්තේ මොකද්ද කියන එකට එළියක් වැටේ. ඉතින් මේක පිළිබඳව යම් ප්‍රදේශයක් මගේ අතින් ඥාන කතාව සම්බන්ධ අඩුපාඩු වුණා නම් මම බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට හම්බෙන ඒ චේතෝ විමුක්තිය සම්පූර්ණ කිරීම සඳහා පස්වෙනි කාරණාව වශයෙන් සරුවත් යන ඉදිරිපත් කරන ඥාන කතාව ඉදිරිපත් කරන්න. අද මම මේ ඉදිරිපත් කිරීමේ රටවල් වල පවතින දේශීය කාලයේ පවතින මේ ජනශෘති අසුරෙන් අත්මේ කරගෙන යන වැඩේට ධෛර්යයක් ඇති වෙන වේවා කියන අදහසින් ඉතින් මේ කතාව ඇහිීමේ හිත ධෛර්යවන්ත කරගෙන තමන් කරගෙන යන සීල සමාධි ප්‍රඥා දේ කටයුතු එල්ලේකින් යුක්තව අභියෝගයෙන් යුක්ත විදිහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා. චාරිත්‍රාක් විදිහට මේ ධර්ම දේශනාවෙන් පස්සේ ඉදිරිපත් අදහස් පිළිබඳව සම්බන්ධව සම්බන්ධීමක් කරනවා. ඉතින් මම අදහස් මේම අදහස් ආරාධනා කරනවා. ධර්ම දේශනාවේදී සඳහන් වෙච්ච කාරණා මතින් තමන්ගේ භාවනා සම්බන්ධව කීචයක් තියෙනවා. ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් ඉදිරිපත් කරගන්න විදිහට මම කරුණාවෙන් මතක් කරනවා. කීයුතු කලේ යමක් නැත්නම් අපි පේන්න පේන්න කට්ටන්න පින් පැමිණීමේ ඥාතියින්ට පින් පැමිණීමේ අපේ ප්‍රාර්ථනා දීපත් කරගැනීමේ අද දවසේ දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරනවා කියලා මම යෝජනා ඉතාවතාචනන්තු සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සර්ව සම්පත්ති විද්‍යා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා චුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධෝ සතං සමාධෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාධෝ සතං සමාධමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධමෝ සතං සමාධමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය Thank you. සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්